සම්මා සම්බුද්දස්ස යෝනිසෝ මනසිකායයි අයෝනිසෝ මනසිකායයි පිළිබඳව කතා කරනවා. අපි මතක් කළා යෝනිසෝ මනසිකායයි කියලා කියන්නේ භාජනයක් කියලා. ලොකු ප්‍රමාණයෙන් විශාල ලොකු භාජනයක් යෝනිසෝ මනසිකායයි. එතකොට මේ ප්‍රමාණයෙන් ලොකු භාජනයේ ඇතුළත තියෙනවා තවත් භාජන. ලෝක යෝනිසෝ මානසිකාර ගොඩක් තියෙන්නට පුළුවන් යෝනිසෝ මානසිකාර ලක්ෂණ එක එක විදිහට බෙදලා දක්වන්න පුළුවන්කම යෝනිසෝ මානසිකාරය කොටස් දෙකකින් විස්තර කරනකොට මහා චත්තාරීසික සූත්‍රය බොහොම වැදගත් වෙනවා. චත්තාරීසික සූත්‍රයේදී දර්ශනේ නැතිනම් සම්මා දිට්ඨිය දෙකට බෙදලා දක්වනවා. සම්මා දිට්ඨිය කික්කවේ දයම් නැගානි සම්මා දිට්ඨිය දෙකක් කොට දේශනා කරනවා. එකක් ලෞකික සම්මා දිට්ඨිය අනිත් එක ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨියක් තියෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨියක් ලෞකික සම්මා දිට්ඨිය අනුව ලියපු යෝනිසෝ මනසිකාරයක් තියෙනවා අන්න ඒ යෝනිසෝ මනසිකාරය සහ ලෝකෝත්තර ධර්මයට විතරක් වෙන්ුණ යෝනිසෝ මනසිකාරයක් තියෙනවා නම් ඒ යෝනිසෝ මනසිකාරයයි කියලා අපිට යෝනිසෝ මනසිකාරය මේ දිට්ඨිය අනුව දර්ශනීය අනුව දෙකට බෙදලා දක්වන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකේ ලක්ෂණය තමයි එක යෝනිසෝ මනසිකාරය විස්තර කරනකොට අපි එදා මතක් කළා නෝපන් අකුසල් දුරු කරන්න උපන් නෝපන් අකුසල් නෝපදවන්න උපන් අකුසල් දුරු කරන්න ඒ වගේම නෝපන් කුසල් උපදවන්න උපන් කුසල් වැඩි දියුණු කරන්න පුළුවන් විදිහේ යෝනිසෝ මනසිකාරයක් තියෙනවා ඊට පස්සේ අනිත් යෝනිසෝ මනසිකාරය තව පරයයකින් අපි කතා කළා. උපන් ආශ්‍රව දුරු කරන්න ඒ වගේම නෝකන් ආශ්‍රව නෝපදවා ඉන්න පුළුවන් යෝනිසෝ මනසිකාරයකුත් අපි එතකොට දැන් මෙතනදී ආශ්‍රව ධර්මතා දුරු කරන විදිහ යෝනිසෝ මනසිකාරය අතර ධර්මතාවයේ මත හදනම් වන යෝනිසෝ මනසිකාරයේ දෙකක් තියෙනවා. මේ යෝනිසෝ මනසිකාරයේ කුසල ධර්මතාවයේ නූපන් කුසල් උපදවන්න උපන් කුසල් වැඩි දියුණු කරන්න පුළුවන් වෙන්නේ මොන විදිහකටද? ඒ ටික සම්පූර්ණම ආශ්‍රව පැත්තෙන් කතා කරන්නේ නැහැ. එතනදී යෝනිසෝ මනසිකාරයේ කතා කරනකොට එතනදී ආශ්‍රව පැත්තෙන් කතා කරන්නේ නැහැ. අපි ගත්තොත් මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව වූ මේ වගේ කමඨහනක් ගත්තොත් මේ කර්මස්ථානය ලෞකික වශයෙන් වැඩෙන එහෙම නැතිනම් පුද්ගල භාවයේ තුල වැඩෙන කමඨහනක්. ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් මෛත්‍රී භාවනාව කරනකොට මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියන මේ ආත්ම සංඥාවනේ අපි වඩන්නේ මේ මම ඉන්නවා මම ඉන්නවා කියලා නේ වෙලාවට වඩන්නේ. එතකොට නමුත් මේක ලෞකික සම්මා දිට්ඨියට අදාළයි. ආශ්‍රව ධර්මතාව දුරු වෙන්නේ නැහැ ආශ්‍රව ටික මත තමයි මේක දුවන්නේ. ආශ්‍රව ටික මත දුවන්නේ. ආත්මයක් තියෙනවා පුද්ගලයෙක් ඉන්න සත්පුද්ගල භාවයේ මත නිරුක් බව, නිරෝගී බව, සුවපත් බව, සැපවත් බව බලාපොරොත්තු වෙන එක මේක සම්පූර්ණම ආශ්‍රව මත දුවන දෙයක්. එතකොට මේ යෝනිසෝ මනසිකාරය හැඳින්නුවේ නැහැ නූපන් ආශ්‍රව දුරු කරන්න, උපන් ආශ්‍රව දුරු කරන්න, නූපන් ආශ්‍රව නූපදවා ඉන්නත් හේතු වෙන යෝනිසෝ මනසිකාරයක් තිබෙන්නේ නැහැ. ඒ යෝනිසෝ මනසිකාරය අකුසල් දුරු කරන පැත්තේ ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ කියලා හේතු හයක් තියෙනවා. ලෝභ දේශ මොහ අලෝභ දේශ මොහ. දැන් ලෝභ දේශ මොහ අලෝභ අදේශ අමෝහ කියන මේ හේතු හයම පිළිතලා තියෙන්නේ කොහෙද? ආශ්‍රවතික මත. ලෝභ දේශ මොහයි අලෝභ දේශ මොහයි මේ හේතු ටික පිළිතලා තියෙන්නේ ආශ්‍රවතික මත. අපිට කුසලයක් කරන්න පුළුවන්ද දානයක් දෙනවා කියලා හිතනවා දෙන්න දෙයක් හම්බෙන්නේ නැත්නම් දෙන්න පිළිගන්නන්න කෙනෙකුත් නැත්නම් ඒ මානසික මට්ටමට කුසලයක් කරන්න පුළුවන් කමක් නැදන් දෙන්න පුළුවන් කමක් නැත්තේ එතකොට දන් දෙනවා කියන එක තුල තියෙනවා දානේ ඇත්ත වෙලා දෙන්නත් ඇත්ත වෙලා පිළිගන්නන කෙනා ඇත්ත වෙලා අපි කියනවා නම් අවිද්‍යාව මත පිළිතල තමයි දාන්නේ දෙන්නේ දාන්න දෙන්න පුළුවන්කම තියෙන අවිද්‍යාව නිසා. අවිද්‍යාව භව තණ්හා කියන මේ කාරණා දෙකම නැත්නම් ඒකාන්ති තණ්හා අවිද්‍යාව කියන මේ දෙකම කුසල් සිත්තේ යෙදෙනවා. ඇත්ත නොදන්නාකම ඒ වගේම නිකාන්ති තණ්හා සංඛාව අරමුණේ ඇත්ත නොදන්නාකම නිසා අරමුණ උපාදාන කරගෙන ඇලෙන ගතිය හැම කුසල් සිතකම තියෙනවා. කුසල් සිතේ අකුසල් চৈতසික නොයදුනාට නිකාන්ති සංභාව සහ අවිද්‍යාව කියන ධර්මතා දෙක යෙදෙනවා. මෝහ চৈতසිකේ මෝහන চৈতසිකයක් විදිහට යෙදෙන්නේ නැහැ. නමුත් අවිද්‍යාව හේතු වෙනවා. ඒ කුසලයේ කරන්න පුළුවන් අවිද්‍යා ආශ්‍රවයේ මත පිළිදෙනවා. අවිද්‍යා ආශ්‍රවයේ හේතු කරගෙන. ඒක නිසා එතනින් කියන්නේ නැහැ නූපන් ආශ්‍රව නූපදවා ඉන්න උතන් ආශ්‍රව දුරු කරන්නත් යෝනිසෝ මනසිකාරයේ හේතු වෙනවා කියන තැන එතනින් විග්‍රහ කරන්නේ. හැබැයි දර්ශන භූමියේ යෝනිසෝ මනසිකාරය ගැන කතා කරනකොට අපි යෝනිසෝ මනසිකාරය ගැන කතා කළා දැන් දෙකකින්. එකක් තමයි මුලින්ම කතා කළා යෝනිසෝ මනසිකාරය ගැන සූත්‍රේ පටන් ගන්න තැනදීම අපි කතා කළා යෝනිසෝ මනසිකාරයේ අයෝනිසෝ මනසිකාරයේ අසුචවත් පුතකින් භාවයේ දුක් කරගන්න හේතු වෙන යෝනිසෝ මනසිකාරය. එතකොට අන්න ඒ යෝනිසෝ මනසිකාරය හැම වෙලාවකදීම කුසල ධර්මයන් ගැන යෙදුණු යෝනිසෝ මනසිකාරයක් වෙනවා. ඒ වගේම දර්ශන භූමිය ගැන කතා කරනකොට ආශ්‍රව ධර්මතා නූපදවා ඉන්න මට්ටම ගැන කතා කරනකොට ඒ යෝනිසෝ මානසිකාරය විදර්ශනා ප්‍රතිසංයුක්ත ත්‍යාපික්ෂය කිරීම පිණිස පවත්නා නැතිනම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස පවතින යෝනිසෝ මානසිකාරය. එතකොට ඒ යෝනිසෝ මානසිකාරය හැම වෙලාවකදීම දෙයක් ඇති බවට ගෙනල්ලා දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අතන යෝනිසෝ මනසිකාරය හැම වෙලාවකදීම දෙයක් ඇති බවට ගෙනල්ලා දෙන තැනින් තමයි නවත්තන්නේ. රූපේ තියෙනවා තියෙන නිසා තමයි රූපේ අරමුණු කරගෙන පිටපත් කරන්න පුළුවන්කම රූපේ තියෙනවා තියෙන රූපේ අරමුණු කරගෙන තමයි අකුසල් කරන්න පුළුවන්කම එතකොට මේ විදිහට යෝනිසෝ මනසිකාරය අපිට දෙකක් පැත්තට බෙදලා දෙකක් එකකින් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මූලික වශයෙන් මේ ටික තමයි අපි එදා දවසේදී කතා කරන්න තියෙදුණු කාරණා ටික. ඊට පස්සේ අපි කතා කළා යෝනිසෝ මනසිකාරය වඩන්නේ නැතුව මෙනෙහි කළ යුතු දේ මෙනෙහි නොකර නොමෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන කෙනාට උපදිනවා ආශ්‍රව ධර්මතා ආශ්‍රව ධර්මතා නූපන් ආශ්‍රව වැඩෙනවා උපදිනවා උකන් ආශ්‍රව පවද්ධන්ති වැඩෙනවා. මෙහෙම වැඩෙනකොට අපි කිව්වා දිට්ඨි වලටපත් වෙනවා මොකද්ද දිට්ඨි? අහෝසින් නොකෝහං අතීත වද්දහනක්. මම අතීතයේ හිටියද කියලා පත් වෙනවා. අතීතේ මොකෙක් කියලා කොහොම ඉන්නේ කියලා හිතෙනවා. අපි අතීතය ගැන සැක කරන බවක් තියෙනවා නම් අතීත අන්තයට බැසගත් බවක් තියෙනවා නම් අපේ පෙර ජීවිතය ගැන හරි සසරේ කොහොම වෙලා ඉන්නේ කියන එක තුල හරි අපිට මානසිකාරයක් තියෙනවා අපි කොහෙන් ආවද දන්නේ කොහෙන්ට යන්න ඉන්නවද දන්නේ කියලා මානසිකාරයක් අපිට තියෙනවා මේ මානසිකාරය හැම වෙලාවකම කුමක් නිසා ඇති වෙන දෙයක්ද නොමෙනෙහි කළ යුක්ත මෙනෙහි කරන නිසා මෙනෙහි කළ යුක්ත නොමෙනෙහි කරන නිසා ඇති වෙන මානසිකාරයක්. එතකොට මේ විදිහට අපි මෙනෙහි කරනවා කියන එක තුල දැන් මේ තුන් කාලයේ තමයි අපි තුන් කාලයේ තමයි මෙනෙහි කරන්නේ. අපිට හිතන්න අතීත අන්තයේ තියෙන මේ ගිය මොහොතේ ඉඳලා අනන්ත සසරක් යනකම් අපිට අතීත අන්තයේ මතක් කරන්න පුළුවන්. ඊළඟ තත්පරයේ ඉඳලා අනාගතයේ බව ගානක් යනකම් අපිට හිතන්න පුළුවන්කම තියෙනවා. කප්පාණ සත සංස්ථානයේ සංගයේ දින්න නම් ප්‍රතිකල්පලක්ෂය ගිය සංගය නිසා දින්න දෙක විපාක ඉවර වෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට කල්පලක්ෂය ප්ලෑන් කරලා තියෙනවා. කුසලයේ. ඇයි අපිට මේ භව සංඥාව තමයි ඒ තුළ තියෙන ලෞකික සම්මාදිට්ඨිය. කම්මස්සගත සම්මාදිට්ඨිය කර්මයේ කර්මඵලයේ අදහන නුවණ. හැබැයි ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව ඒක බොරුවක්. ලෝකෝත්තර සම්මාදිට්ඨියට සාපේක්ෂව ඒක බොරුවක්. හැබැයි බොරු කියලා මේ වර්ධවා ගන්න එපා මේ කරන්න එපා කියලා නෙමෙයි කිව්වේ. නැතිනම් මම දාන්න පොරොත්තුලක් සිදු කරගත්තා. ඒකෙන් කියන්නේ අපි කුසල පැත්ත කරන්න එපා කියන එක නෙමෙයි. මොකද අපිට අකුසලේ නොකර ඉන්න පුළුවන්. අකුසලේ නැති කරලා අකුසලේ නොකරින්න පුළුවන්. කුසලේ නැති කරන්න කියලා හිතන එක මෝහය ඒකමයි අකුසලය. ඒක නිසා අපිට පුළුවන් අකුසලේ නතර කරලා කුසලයේ දෙන්න පුළුවන්. කුසලයේ යෙදෙන ගමන් ලෝකෝත්තර ඥාන දර්ශනය උපදවන. ඒ කියන්නේ ලෞකික සම්මා දිට්ඨිය උපදව ගන්න අපිට මේ සූත්‍රයෙන් ඒකයි මේ පැහැදිලි කරන්නේ. ලෞකික සම්මා දිට්ඨිය උපදව ගන්න එහෙම නැතිනම් යෝනිසෝ මනසිකාරය ඉස්සෙල්ලම යෝනිසෝ මනසිකාරය උපද්ද ගන්න. යෝනිසෝ මනසිකාරය උපද්දගෙන කුසලයේ හිත පිහිටවන්න. ඊට කුසලයේ හිත පිහිටව ගත්ත කෙනාට පුළුවන් ආශ්‍රව ධර්මතා දුරු කරන විදිහට යෝනිසෝ මනසිකාරය පවත්වා ගන්න. එතකොට කෙනෙක් හිතනවා නම් කෙලින්ම ආශ්‍රව ධර්මතා දුරු කරන විදිහේ යෝනිසෝ මනසිකාරයේ විතරක් පවත්වලා කුසලයක් නැති කරන්න ඕනේ කියන එක හිතනවා නම් ඒකමයි අයෝනිසෝ මනසිකාරය. එතකොට දැන් මේ තුන් කාලය පිළිබඳව අනාගතය ගැනත් හිතනවා ඒ වගේම වර්තමානය ගැන. දැන් කොයි ආත්ම භාවය? දැන් කවුද පුද්ගලයා? දැනුත් සැකසහිතයි පුද්ගල භාවයේ තුන. එතකොට අතීත අනාගත දෙකට වැඩිය හරිනම් අපි වර්තමානයේ තමයි හැම වෙලාවකදීම සැකසන බව තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට දැන් අතීත අනාගත වර්තමාන කියන මේ තුන් කාලයේ පිළිබඳවම අපිට මඤ්ඤණා කරන්න පුළුවන් කියලා කියන එක කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් අපිට හිතන්න පුළුවන්කම තියෙනවා අතීතෙ මෙහෙම ඉන්නේ නැති මෙහෙම වුණා ඊට පස්සේ අනාගතයේට මෙහෙම දේවල් වෙන්න පුළුවන් කියලා අපිට ඒ ඔස්සේ තණ්හාව ඇති කරගන්න පුළුවන්. දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මෙහෙම ඉන්න පුළුවන්. කුසල් කරලා මෙහෙම වගේ ආත්ම භාවයකටපත් වෙන්න පුළුවන්. කියලා අපිට ඒ වගේ තැනක් අරමුණු කරගෙන ඉන්න පුළුවන්. එතකොට දැන් සම්පූර්ණම නීතික ආශ්‍රව මත අතිත වෙලා ආශ්‍රව මත යන කාරණා ටිකක්. තත්ත ඒවං අයෝනිසෝ මනසිකරවතෝ ඥාන දිට්ඨියන සංවිතරා දිට්ඨි උපජ්ජති. අන්න ඒ විදිහට මෙනෙහි කරන කෙනාට ඥාන දිට්ඨියන මඤ්ඤතරා දිට්ඨි උපජ්ජති. දිට්ඨි හයක් තියෙනවා මේ දිට්ඨි හය අතුරින් එකක් දිට්ඨියක් හරි උපදිනවා පවතිනවා. අත්තිමේ අත්තාතිවාස සච්චිතෝ තේසු දිට්ඨි උපජ්ජති. මට ආත්මයක් තියෙනවා කියලා අත්තිමේ අත්හකින් ආත්මයක් තියෙනවා කියලා සත්‍ය වූ ධ්‍රුව වූ පවස්නා ආත්මයක් තියෙනවා කියලා දිට්ඨියක් යාට උපදිනවා අපිට යම් සංඥාවක් තියෙනවා නම් දැන් අපිට ආත්ම භාවයක් තියෙනවා පවතින සසරෙන් සසරට යන නිත්‍ය වූ ආත්ම භාවයක් තියෙනවා ගොඩක් වෙලාවට අපිට මේ තියෙන ගැටීමෙන් කියන්නේ. ඒ කියන්නේ පුද්ගල භාවයෙන් හම් වෙනවා. මේ ඉස්සරහා ඉන්න කෙනා මෙතන පුද්ගලයා ජීවත් වෙනවා. ඊට සාපේක්ෂව මෙහි පුද්ගලයා ජීවත් වෙනවා. එතකොට මම ඉන්නවා තව කෙනෙක් ඉන්නවා. මේ දිට්ඨිය දැස ගන්නවා. මේ දිට්ඨිය පිළිතුනාට පස්සේ අපිට කොච්චර කිව්වත් ඇත්ත පේන්නේ පුද්ගල භාවයම තමයි ඇසුරු වෙන්නේ. අපිට ඒකයි මාර්ගය කොච්චර පැහැදිලි කරන්න හැදුවා නෑ තව අය ඉන්නවා කියලා සජීවී බව තුළ අපිට පිටායි කියනවා. සමහර වෙලාවට අජීවී දේ දකින්න ලේසි. සතර මහා දවස් හරි කිව්වා ඒක එතනින් ඉවරයි. ඊට පස්සේ සජීවී දේ දකින්න ගියාට පස්සේ ලේසි නෑ හිතන හිත යනවා කතා කරනවා. දැන් අපිට එතන හිතෙනවා පුද්ගලයේ ඉන්නවම තමයි ආත්ම භාවය තියෙනවම තමයි කියලා අපිට එනවා. එතකොට මේ ශාස්ත්‍රත දෘෂ්ටිය ශාස්ත්‍රතයි කියලා කියන්නේ ඇති බවට හම් වෙනවා. ශාස්ත්‍රතය කියන එක ඒකාන්ත අකුසලයක් නෙමෙයි. ශාස්ත්‍රතේ ඒකාන්ත අකුසලයක් කරනවන්නේ නැහැ. මොකද ඇති බව නිසා තමයි මිනිස්සු පින් කරන්නේ. ඒක නිසා ශාස්ත්‍රතේ ඒකාන්ත අකුසලයක් නෙමෙයි. උච්ඡේදේ ඒකාන්ත අකුසලයක්. ඒ උච්ඡේදයට කියපු කෙනා කුසල අකුසල කරන්න යන්නේ නැහැ. ඇයි භෞතිකවාදී අදහස් කියලා කියන්නේ භෞතිකවාදී ඒ කියන්නේ කතා කරන්නේ කියන්නේ හේතුවාදී අදහස්. ඒ කියන්නේ මේක පැවැත්මක් නැහැ මේ අවුරුදු 50 ඇන්ටි හිටිය මෙතනින් මැරිලා ගියා මෙතනින් පස්සේ දෙයක් නැහැ මෙතනින් ඉවරයි. ඉතින් එයාට මේ ඉන්නකම් ඕන දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා උච්චේතවාදී. එතකොට සාස්ත්‍ව උච්ඡේදවාදයකුත් තියෙනවා. ඒ කියන්නේ සාස්ත්‍යය අතුරු කරගෙන ගිය උච්ඡේදවාදයක්. ඒ කියන්නේ මක්කලියෝ සැලකීමේ සතර මහා ධාතු ගැන කිව්වා. මේ සීන පුද්ගලයා සතර මහා ධාතු, පිළියක් සතර මහා ධාතු, පිළියක් කියනවා සතර මහා ධාතු වශයෙන් සතර මහා ධාතුවක් කියන්නේ. කෙනෙක් මරුව වෙන්නේ නෑ. සතර මහා ධාතු වශයෙන් සතර මහා ධාතුවක් කියා කියලා කෙනෙක් මරුව වෙනවද? ඉතින් මේ ලෝකේ එහා කෙළවර ඉඳලා අනිත් කෙළවර යනකම් මස් ගොඩක් ගහගෙන ගියා අකුසලයක් නැහැ කිව්වා. ඉතින් එයා ඒක බොහොම ලක්ෂණයට තර්කානුකූලව පැහැදිලි කරලා දෙනවා. දැන් ඉතින් ඇත්තට මේ ශාසනයේ උගන්වනවා සතර මහා ධාතුව, ඒකනත් උගන්වනවා සතර මහා ධාතුව. ඒ කාර්යයක් කිව්ව අද කියන දේ මේ කියන්නේ ඒකම තමයි කියලා. මේ කියන්නේ ඒකම තමයි කියලා කිව්ව. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වෙන එක එක දෙයකටවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ නමුත් එක දැනකින් දේශනා කරන මක්කලී ගෝසාල කියන්නේ මාළු වලන හැමරක් අපි කියනවා. ඒ කියන්නේ සත්‍ය ඇතුළට යනවා විතරයි එළියට ඒමක් නැහැ කියන්නේ. ඒ දෘෂ්ටියෙන් ඇතුළට ගියොත් තමයි එළියට ඒමක් නැහැ කියනවා. ඉතින් අන්න ඒ වගේ අ දෘෂ්ටිවාද පදනම් යන්නේ හැම වෙලාවකදීම ආත්ම භාවයේ අනු දැන් ඉන්න පුද්ගලයා තමයි නැහැ කියන්නේ. එතකොට අත්තිනේ අත්තාදි ජාත සත්‍යතෝ තේසතෝ දිට්ඨි උප්පජ්ජති මගේ මේ ආත්මයක් තියෙනවා පුද්ගලයෙක් ඉන්නවා කියලා මේ ඉන්න පුද්ගල භාවය ගැන දිට්ඨියක් තියෙනවා අපි මේ දිට්ඨිය ඇති වෙන හැටි ගැන ඉස්සරහට තව කතා කරමු නත්තිනේ අත්තාදි ජාත සත්‍යතෝ තේසතෝ දිට්ඨි උප්පජ්ජති ආත්මයක් නැහැ කියලා දිට්ඨිය උපදිනවා එතකොට දැන් පැත්තකට බලන්න යනවා. මෙතන පුද්ගලයෙක් ඉන්නවද කියලා වෙන් වෙන් කරලා බලන්න යනවා. අපි කියමු දැන් අපි කියනවා දැන් ඇහැ ළඟයි පුද්ගලයා. ඒක එතන පුද්ගලයා නැහැ. කන ළඟයි පුද්ගලයා එතනක් පුද්ගලයා නැහැ. නාසය ළඟ දිව ළඟ දැන් මේ ආයතන ටිකම දෙකලා කියනවා නෑ මෙතන පුද්ගල භාවයක් තියෙනවද? නෑ පුද්ගලයා නැහැ. දැන් එතකොට මෙතන සත්පුද්ගල ආත්ම භාවයෙන් තොරයි. ඇත්තේ නැහැ. එතකොට කෙලින්ම කොහෙටද අපි ගිහිල්ලා තියෙන්නේ? ඔත්තේ දෘෂ්ටියට ගිහිල්ලා තියෙනවා ආත්මයක් නැහැ කියන තැනකට. ඔය දෙක අත්යෙන් ඉංගල යන එක ලේසි නෑ. එක්ක ඇත කියනවා නැත්නම් නැත කියනවා. කඩකඩ යනවා සත්‍ය පුද්ගලය කියන තැනට කෙස්ලොම් නේද සම්මස්නහරය ඇතට මිසු කෙස් ටික කියන්නේ මනුස්සය නෙමෙයි හැම කියන්නේ දෙදෙස් කුණක කොටසෙන් එකක්වත් මනුස්සය නෙමෙයි. එහෙනම් මනුස්සේ නෑ. සත්‍ය පුද්ගලෙ මේ සත්ව නිජීවෝ ශුන්‍යෝ කියන තැන අද ගොඩක් වෙලාවට කතා කරන්නේ ආත්මයක් නැහැ කියන තැන. මේ සත්ව නිජීවෝ ශුන්‍යෝ කියන තැන කතා කරන්නේ ගොඩක් වෙලාවට හැම තැනකදීම අද විචේද දෘෂ්ටියට ගිහිල්ලා ආත්මයක් නැහැ කියන තැන. අනාත්ම කියන තැන පැහැදිලි කරන්නේ බුදුරජාණන් වහන්සේ ආත්මයක් නැහැ කියලා නෙමෙයි. මොකද අත්භව පරියාපන ධර්මතා ටිකක් තියෙනවනේ. ආත්මයක් නැහැ කියන හදන ප්‍රශ්න නෙමෙයි. රූපයක් පේන්නේ කොහොමද කියන තැනට ප්‍රශ්නෙට උත්තරේ නෙමෙයි හදන්නේ. පුද්ගලයා ඇති උනේ කොහොමද කියන දේ මේ කියන්න හදන්නේ. පුද්ගලයෙක් නැහැ කියන්න හදනවා නෙමෙයි. අද ඒ වචන ටිකම අරගෙන නිස්සස්සෝ නිත්‍යෝ ශුන්‍යෝ කියලා කියපු ගමන් සත්පුද්ගල භාවයක් නැහැ මෙතන ආත්ම බවක් නැහැ කියලා කියලා ඒකාන්ත වශයෙන් කෙනෙක් දැනෙවුවොත් දැන් මේකේ තියෙන වෙනස මොකද්ද? නැත්නම් මේ අත්තාපි ආත්මයක් නැහැ කියලා ඇති වෙන දෘෂ්ටියේ අද අනාත්මයි කියන එකට දෙන උත්තරේ ඇති වෙනස මොකක්ද? ආත්මයක් නැහැ කියලා එතන කියන්න හදන දෙයි මෙතන ශුන්‍යතාවයක් තියෙන කියලා ආත්මයක් නැහැ මෙතන පුද්ගල භාවයක් නැහැ කියන තැන කියන්න හදන උත්තරේ මෙතන මේ දිට්ඨි හයක් ඇති වෙනවා කියන තැන නොමෙනෙහි කළ යුත්තේ මෙනෙහි කරන කෙනාට මේ සිත්හයක් ඇති වෙනවා කියන තැන ආත්මයක් නැහැ කියන එකේ වෙනස මොකක්ද? ආත්මයක් නැහැ කියලා ඇති කර ගන්නවා නම් ඒකේ කිසිම වෙනසක් නැහැ. ඒ දෙකම එකයි. කෙනෙක් මේ දර්ශනය තුළට එන්න හරි විදර්ශනා කළා විදර්ශනාව තුළ එයාට හම්බෙන උත්තරේ ආත්මයක් නැහැ කියන තැන නම් එයා ඇවිල්ලා තියෙන බොහොම අමාරුවෙන් අර භෞතිකවාදී ආත්මයක් නැහැ කියන තැනට ඇවිල්ලා කතා කරන දෙයට එයා මේ ධර්ම තුලින් අමාරුවෙන් ගිහිල්ලා එයා ඇවිත් ඒමත් ඒකපත් වෙලා තියෙනවා. මේ කතා කරන්න යන්නේ අපි ආත්මයක් නැහැ කියන තැන ආත්ම ලක්ෂණයක් නෙමෙයි. හේතු පටිච්ච සම්භූතං හේතු බංගා නිරුද්ධති. නිස්සත්ව නිජීව ශුන්‍යම කියලා කතා කරනවා සත්පුද්ගල භවෙන් ශුන්‍යයි කියලා මොකක් නිසාද නිරුද්ධ වූ ධර්මතාවයේ නිරුද්ධ හැටියට දකින නිසා ශුන්‍යයි කියලා කියනවා. නිරුද්ධ වූ දේ නිරුද්ධ හැටියට දකින නිසා ශුන්‍යයි කියලා. එතකොට උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤ සත්තං පඤ්ඤායති. ඉතත්ම කියන නිසා නෑ කියන්නේ යන්නේ වයෝ පඤ්ඤායති නැතිවීම පේන නිසා කියනවා කියන්නේ යන්නේ නෑ. වැය පේන නිසායි සිටියුගේ වෙනස් බව පෙනෙන නිසායි නෑ කියන්නේ යන්නේ. දැන් එතකොට තියනවා කියන්නත් බෑ නෑ කියලා කියන්නත් බෑ. තියනවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ කියලා කියන්නේ ඇත්තේද නෑ නැත්තේද නෑ කියන එක නෙමෙයි. ඇත්තේද නැත නැත්තේද නැත කියන කතාව කියන්නේ යනවා එහෙම නෙමෙයි. එතකොට නැත්නම් මේ අත්තාවිජාත සත්‍යතෝ තේසුදෝ දිට්ඨිඋප්පජ්ජති. අත්තනාව අත්තානං සංජානාමේති ජාත සත්‍යතෝ තේසුදෝ දිට්ඨිඋප්පජ්ජති. අත්තනාව අත්තානං සංජානාමේති. ආත්ම භාවයෙන් ආත්මයෙන් ආත්මය හඳුනනවා. දැන් ආත්මයෙන් තමයි මේ ආත්ම භාවය හඳුනන්නේ. මට තේරෙන්නේ මොකද්ද? Tamanට තේරෙන්නේ Taman ඉන්නවා කියලා Taman Tamanටයි තේරෙන්නේ. මට තේරෙනවා තව කෙනෙක් ඉන්නවා කියලා. මෙතන ආත්ම භාවයේ තේරෙන්නේ කාටද? මට තේරෙනවා මෙතන කෙනෙක් ඉන්නවා කියලා. අත්තනාව අත්තානම් සංජානනාන්ති. ආත්මයක් තියෙන මම තව ආත්මයක් ගැන හඳුනන බව තියෙනවා. අර විදිහට දිට්ඨිය ඇති කෙනාට ඇති වෙන දර්ශනය. කියන්නේ යෝනිසෝ අයෝනිසෝ මානසිකාරය කරන කෙනාට මෙනෙහි කළ යුත්තේ මෙනෙහි නොකරන මෙනෙහි කළ යුත්තේ මෙනෙහි කරන කෙනාට ආත්ම භාවවල නිඳින්න පුළුවන්. දැන් මෙතන ඉන්න පිරිසට කොච්චර හිතියක් මට ආත්ම භාව ඒ ඔක්කොම ඉන්නවා කියලා පුද්ගල භාවයේ ආත්ම භාවවල ගොඩාක් දකින්න පුළුවන්. දකින්න පුළුවන් එකේ වෙනස මොකද්ද? ඒ ඔක්කොගෙම එන දුකක් තියෙනවා නම් ඒ දුක විඳින්නත් මට පුළුවන්කම තියෙනවා. ඔක්කොම දැන්නොත් ඔක්කොම වයින් බැලුම් අහන්නේ. ඉතින් එතකොට දැන් ඔය පැත්තෙන් එන ඔය කාරණා ටික ඔක්කොම මට විඳින්න සිද්ධ වුණේ ඇයි? ආත්ම භාවය ඔහි එක එක තැන එක එක තැන තියෙනවා කියලා ඇති වුණු හැඟීම නිසා. එතකොට මෙහි ඉන්න කෙනා ඔය හැඟීම විඳිනවා. මෙහි ආත්ම භාවය විඳිනවා. අත්තනාව අත්තානං සංජානාමි. අත්තනාව ආත්මය ආත්මය හඳුනනවා. ඊට පස්සේ අනත්තනාව අත්තනාව අනත්තානම් සංජානාමි. ආත්මය අනාත්මය හඳුනනවා. ඔන්න ඔතන තමයි වැඩි පිළිසක් ඉන්න තැන. භාවනා කරන වැඩි පිළිසක් ඉන්න තැන. ආත්මය අනාත්මය හඳුනනවා. අර මම වෙනද කියන්නේ ශුන්‍යතාවය අවබෝධ කරගන්නවා. ඒතකොට ශුන්‍ය ශුන්‍යයි කියලා දැක්කේ කවුද? ශුන්‍යයි කියලා දැක්ක කෙනාව පේන්නේ නැහැ. අත්තනාව තමන් අනාත්මය දැක්කා. නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ කිව්වා ශුන්‍යෝ කිව්වේ කවුද? තමන්. ශුන්‍යෝ කියපු කෙනාම දෙන්නේ. එයා දන්නවා හැබැයි ඔක්කොම ශුන්‍යයි කියලා දන්නවා. දැනගත්තට ශුන්‍යතාවය දැක්කේ කවුද? දකින්න මෙහි ඉතුරු වෙලා. එයා දකිනවා ලෝකෙ ඔක්කොම ශුන්‍යයි කියලා. දැන් ශුන්‍යතාවය දකින්න ඉතුරු වෙලා. අත්තනාව අනත්තාන සංජානනයි. තේරෙනවා නේද? ඊට පස්සේ අතුවා 50 ඒවන් දිට්ටි හෝති අතවා පනස් ඒවන් දිට්ඨි හෝති යෝ මේ අයං අත්තෝ වාදෝ වේදේයෝ සතර සතර කල්යාණ පාපකාණං සම්මානං විපාකං පරිසංවේදේති ශෝකෝ කණමේ අත්තානිච්ඡෝ දෝ සස්සතෝ අවිපරිණාම ධම්මෝ එතකොට කුසල් අකුසල් විපාක විඳින්න යන භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා කියලා දෘෂ්ටියක් උපදිනවා ස්ථිර වශයෙන්ම. ඉන්දු ධර්ම තුර වැඩිපුර කතා කරන්නේ මේ සාරණාව. ඊට පස්සේ වේද වේදාන්තයේ පවා කතා කරලා තියෙන්නේ මේ කාරණාව. ඒගොල්ලන්ට මේ අනාත්ම දර්ශනය ගෝචරුනේ නැහැ. මේ ආත්ම භාවයක් තියෙනවා කියන ප්‍රශ්නට උත්තරයක් දෙන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඒක නිසා බුදුදහම තුළ බිඳුණු සම්ප්‍රදායන් තුළ තේරවාදී සම්ප්‍රදාය හැරෙනකොට අනිකුත් සම්ප්‍රදායන් උත්සාහ ගත්තා කොහේ හරි තැනක් එල්ලෙන්න තියාගෙනම තමයි නිර්වාණය පැනෙන්නේ. දැන් මහායාන බෙදීම් තියෙනවනේ අටලොස් නිකායකටයි නිකාය අට 18කට බෙදිලා බෙදිලා බෙදිලා කියපු එක එක නිකායන් තියෙනවා. ඒ නිකායන් තුල නිවන තමයි කතා කරන්නේ. නිවන කතා කරාට ඒ හැම තැනකම ආත්මවාදයක් කතා කරනවා ගොඩක් තැන්. එතකොට ඒවල කතා කරන ආලේ විඥානය කියලා. ආලේ විඥානය කියලා කියන්නේ නොසිතී පවස්නා ආත්මයක් තියෙනවා. ඇහෙන් රූපයක් දැක්කොත් ඒක එතනින් ඉවරයි. ඒක ඒගොල්ලෝ පිළිගන්නවා. ඒ ආත්මය එතනින් ඉවරයි. මනසින් අරමුණු දැනගත්තොත් ඒක එතනින් ඉවරයි. ඒකත් පිළිගන්නවා. හැබැයි භවයෙන් භවයට නොසිඳී යන වෙනමම කෙනෙක් ආත්මයක් තියෙනවා. ඒ ආත්මය නිසා මෙතනින් අත තව තැනකට කෙනෙක් යන්න පුළුවන්කම තියෙනවා කියන දර්ශනයක් අය ප්‍රකාශ කළා. එතකොට දැන් මේ අයෝනිසෝ මානසිකාරය කරන කෙනා මෙන්න මේ කතා කරපු දිට්ඨි හයටපත් වෙනවා. මේ දිට්ඨි හයේ තියෙන පොදු ලක්ෂණය තමයි ආත්මය ගැන කතා කරන එක. ආත්මය ඇත් තියෙනවා කිව්වත් නැහැ කිව්වත් මොකක් ගැනද කතා කරන්නේ? ආත්මය ගැන. ආත්මය තියෙනවා කියන එක මතයි ඔය සාස්ත්‍රයේ කතා කරත් උච්ඡේදයේ කතා කරත් කතා කරන්නේ ආත්මයක් තියෙන බව තුල පිළිතලා. ඒ කියන්නේ ඇති දේ තමයි මේ නැහැ කියලා කියන්න හදන්නේ. ආත්මය තියෙනවා. එයා ආත්මය හඳුනනවා. මම ආත්මය හඳුනනවා. මේ හඳුනන ආත්මය තමයි නැහැ කියන්නේ. එයා ආත්මෙ විඳින ගමන් ඒක නැහැ කියනවා. සාර්ථකය විඳිනදී තියෙනවා කියනවා. හරිය විඳ විඳ නැහැ කියනවා. බොරු කියනවා විඳ විඳ නැහැ කියනවා. සාර්ථකවාදය විඳ විඳ තියෙනවා කියනවා. එච්චරයි වෙනස. කොහෙන් ගියත් අන්තිමේටම පස්සල තියෙන තැන තමයි ආත්මයක් ගැන කතා කරලා තියෙන එක. ඒ කියන්නේ මේ සාර්ථකවාදය හෝ උච්ඡේදවාදය කියලා වාදයකට අයිති දෙයක් නෙමෙයි. ඇත්තටම කතා කරන්නේ අපේ මනසේ ලක්ෂණයයි කතා කරන්නේ. අපි වේලාවකට තියනවා කියන තැන ඉන්නවා වේලාවකට නැහැ කියන තැන ඉන්නවා. තියෙන අන්තේ ඉන්නවා එක්ක ඇත කියන අන්තේ ඉන්නවා එක්ක නැත කියන අන්තේ ඉන්නවා මේ දෙකට මැද අපි පිහිටා සිටින්නේ නැති බව. එක්ක ඇත කියන තැන ඉන්න පුළුවන් අපිට නැත්තම් නැත කියන තැන ඉන්න පුළුවන්. එතකොට මේ ආර්ය දර්ශනය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ මේ ඇත නැත කියන අන්ත දෙකට නොඇති යන ප්‍රතිපදාවක්. එතකොට මෙතනදී ආත්මවාදයේ පිළිබඳව කතා කරනකොට බුදුරජාණන් වහන්සේ සබ්බේ ධම්මා අනාත්මා කියලා දේශනා කළා. සියලුම ධර්මතාවයන් අනාත්ම ලක්ෂණයෙන් යුක්තයි. අනාත්ම කියන වචනය අදලා බලන්න ගියව නත්ත් අනාත්ම. නෛත්‍යානිකය කරගෙන කොහේ නෙමෙයි නත්ත් අනාත්ම නම් හරි. නත්ත් අනාත්මයි. ආත්ම භාවයක් කියන එක ආත්මයක පැවැත්මක් නැහැ කියන එක තමයි නත්ත් අනත්ත් කියන වචනේ තේරුම. හැබැයි බුදුරජාණන් වහන්සේ ගොඩක් තැන්වලදී නිර්වචනය කරා. ඒකෙදි අද එනකම් කතා කරන්නේ අනත්ත් කියන එක ගැන තියෙන එක නිර්වචනයක් වසංගයේහි නොපවත්නා බව කියලා බොහෝ දෙනෙක් කතා කරනවා මේ අනාත්මයි කියලා කියන්නේ තමා වසංගයේ නොපවත්නා බව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවක් මත මේ කියන්නේ දැන් අපිට ඕන විදිහට කය තියාගන්න පුළුවන් ද අපිට? ඇයි ඒ අනාත්ම ලක්ෂණය නිසායි කියලා වසංගයේහි නොපවත්නා බව කියන තැන. එතකොට වසංගයේහි නොපවත්නා බව කියනකොට කාගේ වසංගයද? සමාධි වසංගය. එතකොට කතා කරන්නේ සමන් කියන තැන ඉඳලම තමයි. වසඟේ නොපවත්නා බව අනාත්මයි කියලා කියනකොට වසඟේ නොපවත්නා ගතිය විතරක් ගන්නවා වසඟේ නොපවත්නේ කාගේ වසඟේද කියලා දැනගන්නේ නැහැ. එතකොට වසඟේ නොපවත්නා ගතිය කාගේ වසඟේද? සමාන්ගේ වසඟේ. එතකොට පුද්ගලයන් නෙමෙයිද? ඒකම ආත්ම භාවය නෙමෙයිද? ඒකමයි පුද්ගල භාවය. එතකොට වසඟේ නොපවත්නා බවයි අනාත්ම ලක්ෂණය අනාත්මය සාක්ෂාත් කරන්න ඕනේ වසඟේ නොපවත්නා බව. දැන් කාගේ වසඟේ නොපවත්නා බවද සාක්ෂාත් කරන්න ඕනේ? තමන්ගේ වශයෙන් නොකවත්නා බව සාක්ෂාත් කරගන්න. එතකොට ඒක අනාත්මය වෙලාද? වශයෙන් නොකවත්නා බව සාක්ෂාත් කරන්න ඉඳලා නැද්ද මෙහි? ඉඳලා තියෙනවා. එතකොට එතනින් අනාත්මය කියන තැන පනවන්න පුළුවන් කම නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි ඇස නිට්ටියද අනිත්‍යද? ඇහැ අනිත්‍යයි. රූපේ නිට්ටියද අනිත්‍යද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් එය සැපද දුකද දුකයි. යමක් දුක නම් එය ආත්මය වශයෙන් ගන්න සුදුසුයිද? නැහැ. නොසුදුසුයි ඒ ආත්ම වශයෙන් ගන්න. ආත්ම වශයෙන් ගන්න නොසුදුසුයි. ඇයි නොසුදුසු? එයාට ඔප්පු කරලා දෙනවා ඇයි නොසුදුසු කියන එක. මුලම තැනට යන්න. අනිත්‍යයි. ඒකයි ආත්ම වශයෙන් ගන්න නොසුදුසු. ඉතුරු නැතුව නැති වෙනවා අනිත්‍ය කියන්නේ කැමති නොවන ඉතුරු නැතුව නැති වෙනවා. එතකොට ඉතුරු නැතුව නැති වෙන නිසායි අනත්තයි කියන්නේ. වෙන හේතුවක් නිසා නෙමෙයි. එතකොට ඉතුරු නැතුව නැති වෙන්නේ හටගත්ත දේ නිරෝධ ස්වභාවයෙන් යුක්තයි. හටගත්ත දේ නිරෝධ ස්වභාවයෙන් යුක්ත නිසා ඒක අනාත්මයි කියුවා. අනාත්මයි කියලා කිව්වේ ඒ දේ නැහැ කියනවා කියනවා කියනවා කියපු දෙයක් නෙමෙයි. පෙන්නවා හේතු ටික ඇති වෙන්න මේ හේතු නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියන බව පෙන්නවා. එහෙනම් මේක අන්න ඒ නිසා දැනගන්න අනත්තයි කියලා. එහෙමයි බුදුරජාණන් වහන්සේ අනාත්මයි කියන එක ඔප්පු කරලා පෙන්වන්නේ. එක තැනකදී වශයෙන් උදාහරණයක් අරගෙන කියනවා දැන් මේ කාරණාව ඔප්පු කරලා පෙන්වන්න යනකොට තමන් තුළ තියෙන මේ තමන්ගේ වශයෙන් පවත්ත ගන්න බැහැ මේ අනාත්ම දේ ලක්ෂණය මොකද්ද තමන්ගේ වශයෙන් පවත්ත ගන්න දැයි බව මේකේ අනාත්මයි කියලා කියන්නේ අනාත්ම ධර්මතාවයේ ස්වභාවය මොකද්ද? දැන් රූපේ අනාත්මයි කියනවා. සතර මහා ධාතුව අනාත්මයි. අනාත්ම ධාතුවේ ස්වභාවය මොකද්ද? ධාතුව ලෝකයේ හැටියට විපරිණාම වෙනවා වෙනස් බවටපත් වෙනවා. අනාත්ම ධාතුව විපරිණාම වෙනස් වෙනකොට අපිට නිත්‍ය පුද්ගලයා වෙනස් වෙන දුක අපිට ප්‍රශ්නෙට උත්තරේ ඉන්නේ කොහොමද ධාතුව වෙනස් වෙනකොට පුද්ගලයා වෙනස් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරේ එන්න ඕනේ. එතකොට අනාත්ම බව කියන එක දැන් උදාහරණයක් අරගෙන කිව්වද මේ වෙනස් වෙනකොට ධාතුව පැත්තෙන් නැතිනම් මේ කය Tamanට ඕන විදිහට තියාගන්න බැරි එක මේ අනාත්ම භවයේ තියෙන එක ප්‍රකට වෙන එක ලක්ෂණයක් ඒක උදාහරණයක්. ඒ උදාහරණය පෙන්නනවා නම් අනාත්මයේ හැටියට ඒක කහේ තුල නැහැ. උදාහරණේ කාරණ දෙයක් තමයි මෙතනදී වෙන්නේ. ඒක නිසා අනාත්මය කියලා කිව්වේ මේ වසංගයේ නොපවත්නා අර්ථයෙන් අරගෙන නෙමෙයි මොකද එතකොට වසංගයට අයිති කෙනා ඉන්න නිසා. වසංගයට ගන්න වසංගයට අයිති කෙනා නිත්‍ය කරගෙන තමයි වසංගයේ නොපවත්නා ගැන කතා කරන්නේ. එතකොට දැන් මෙතනදී මෙන්න මේ දෘෂ්ටි හයෙන් මිදලා යන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. දෘෂ්ටි හයෙන් මිදලා යන්න පුළුවන්කම අපිට තියෙනකොට මොකක්ද ඒ සඳහා කරන්න ඕනේ? සුතමාකෝ වික්ඛවේ අරිය ශාවකා අරියානන්දස්සාවේ. සුතවත් භාවය ඇති කරගන්න ඕනේ. අපි ඊයේ අසුතවත් බව කතා කරා. එතකොට දැන් සුතවත් බව හිතා ගන්න පුළුවන් මොකද්ද කියලා? මොකද්ද සුතවත් බව? අරියාණං දස්සාවේ අරිය ධම්මස්ස කෝවිදෝ අරිය ධම්මේ විනීතෝ අරියාණං දස්සාවේ ආර්යයන් වහන්සේලා දැකලා ඒ වගේම ආරි ආර්ය ධර්මයේ දක්ෂයෙක් වෙලා ආර්ය ධර්මයේ හිටිට වෙනවා ආර්යයන් වහන්සේලා විතරක් හොයන්නේ මේක කරනවා කියන තැනකින් පණවන්නේ නැති නිසා කියනවා සත්පුරිසානං දස්සාවේ නැත්නම් ඊළඟට කියන්නේ ආර්ය ළඟ විතරයි මේක දකින්න පුළුවන්. කොතනින් හරි එල්ලෙනවා. ආර්යයන් වහන්සේනමක් ඉස්සරහා විතරයි මේක අවබෝධ කරගන්න පුළුවන් කියලා හරි කියනවා. ඒක නිසා කියනවා සක්කුරිසානන්දස්සාය බුදුජානක නිකන් වචනයක් දේශනා කරන්නේ නැහැ. හැම කාලෙකම ගැලපෙන්න බලන්න. මේ වචන දේශනා කරන්නේ. අරියානන්දස්සාය කියලා විතරක් දේශනා කරන්නේ ආර්යතු අටාවක පුද්ගලයන් ආර්ය මට්ටමේ සත්පුරුෂානන්දතාවයේ සත්පුරුෂ භූමියක් වෙනවා. කල්යාණ මිත්‍ර පුතජන වෙන්න පුළුවන්. සත්පුරුෂ භූමියක් වෙනවා. සත්පුරුෂය දන්න සත්පුරුෂ ධර්මයේ දක්ෂ සත්පුරුෂ ධර්මයේ විනීතෙක් වෙන්න වෙනවා. එතකොට සත්පුරුෂයේ ධර්මයේ නැතිනම් ආර්ය ධර්මයේ කොවිදෝ ඉස්සෙල්ලා සිද්ධ වෙනවා ආර්ය ධර්මයේ දක්ෂයෙක් වෙන්න. අදක්ෂයට බෑ මේ ගමන යන්න. නොදැක්කත් බෑ ආර්ය. ඒ වගේම ආර්ය ධර්මයේ කොවිදෙක් නොවුණත් ඒත් බෑ මේ දේශනා. ඉස්සෙල්ලා අපි දක්ෂ වෙන්න ඕනේ. ඒකෙන් කියන බොහොම වැදගත් කාරණයක්. ප්‍රතිපදාව වඩන්න හැබැයි මාර්ගයේ Taman ළඟ තියාගන්න කියන එක. ප්‍රතිපදාව වඩන මාර්ගය Taman ළඟ තියාගන්න කියන එක. භාගයක් වඩාගෙන ගිහිල්ලා ඉතුරු භාගය ගන්න යන්න ඕන. ඒ මාර්ගය හරියන්නේ නැහැ. මොකද මේ පහුගිය දවසක් කතා කරනකොට මට කතාවක් මතක්නේ මම කිව්වේ ගොඩක් වෙලාවට අද මේ ඔන්ලයින් අහන්නේ ඩවුන්ලෝඩ් කරලා අහන්නේ කියලා. කියන්නේ බණ අහනවා ඔන්ලයින් අහන්නේ ඔන්ලයින් අහන්නේ ඔක්කොම ඩවුන්ලෝඩ් කරලා අහන්නේ. මේ කියන්නේ ඩවුන්ලෝඩ් කරගෙන අහන්න කියලා. කනෙක්ෂන් නැති වුණත් තමන් ළඟ තියෙනවා. ඒ කියන්නේ හැම වෙලාවකදීම ධර්මය අහනකොට මාර්ගය දැනගෙන යන්න කියලා මේ කියන්නේ. හරි ධම්මස්ස කෝවිදෝ ඊළඟට තමයි විනිත්ව පෙන්නන්නේ. ආර්ය ධර්මයේ දක්ෂයෙක් වෙලා ඊට පස්සේ කියනවා හික්මෙන්න කියලා. දක්ෂය තමයි හික්මෙන්න වෙන්නේ. දක්ෂයෙක් වෙන්න පුළුවන් ද නොදැනගෙන නොදැනගෙන දක්ෂයෙක් වෙන්න පුළුවන් කමක් නැත්තේ. ඒ අදක්ෂ භවයේ තියෙන ලක්ෂණය මොකක්ද? පියවරෙන් පියවරට අහගන්න වෙනවා. පියවරෙන් පියවරට අහගන්න වෙනවා. Taman ඉන්න තැන ගැන Tamanට සැකයි නම් ඒකේ ලක්ෂණය මොකක්ද? මාර්ගය ගන්නෑ. හරිය ධම්මස්ස අකෝවිසු. දක්ෂයෙක් වෙලා නැහැ. ඒක නිසා Taman ඉන්න තැන Tamanට සැකයි. ඒක නිසා Tamanට සිද්ධ වෙන මාර්ගය නැවත නැවත ආපහු හොයන්නේ. කොටින්ම මූලික වශයෙන් Taman ළඟ දැනුමක් තියාගන්න වෙනවා නිවන ගැන නිවන කියන්නේ මොකක්ද කියන එක ගැන. ඒක නිසා තමයි මේ භාවනා කරවන්නේ නැතුව පුළුවන් තරමක් ඉස්සෙල්ලා කියන්නේ. සලායතන නිරෝධයේ නිවනයි සලායතන නිරෝධයේ හිත තියන්න මේකයි නිවන කියලා කියන්නේ කියලා මේ නිවනේ තියෙන ලක්ෂණය ටික සහ මාර්ගයේ තියෙන ලක්ෂණ ටික කතා කරන්නේ අපි කොහෙන් ප්‍රතිපදාව වදාගෙන ගියත් අපිට ඇති වෙන්න ඕනේ සලායතන නිරෝධය කිරීමේ ලක්ෂණ ටික. සලායතන නිරෝධ කිරීමේ ලක්ෂණ ටික අපිට ඇති වෙනකොට අන්න එතකොටයි මාර්ගය හරියට වැඩෙනවා කියලා කියන්නේ. අපි කොහොමද සලායතන නිරෝධී ලක්ෂණ ටික දන්නේ නැත්නම් දැන් සලායතන නිරෝධී ප්‍රතිපදාවේ අපි යන්නේ කියන එක හඳුනගන්නේ. අන්න ඒ හේතුව නිසා තමයි මේ කිව්වේ සත්පුරුෂ ධර්මයේ නැතිනම් ආර්ය ධර්මයේ කෝවිදෝ දක්ෂයෙක් වෙන දක්ෂයෙක් වෙලා විනීතෝ හික්ම උද්දේවෙක් බවට පත් වෙනවා. අන්න ඒ කෙනා සුදුසුයි නොමෙනෙහි කර යුත්ත මෙනෙහි නොකර මෙනෙහි කර යුත්ත මෙනෙහි කරන කෙනෙක් බවට පත් වෙනවා. අන්න ඒ කෙනා නොමෙනෙහි කර යුත්ත නොමෙනෙහි කරනකොට මෙනෙහි කළ යුත්ත මෙනෙහි කරනකොට එයාගේ කාමාසව භාවසව විද්‍යාසව දුරු දුරු වෙනවා ඇති වෙන බවෙන් උපදින්නේ නැහැ ඇති වෙන බව උපදින්නේ නැහැ එතකොට ඔකේදි මතක් කරන්නේ කියමුලින් තව කාරණයක් දිත්තාසවය ගැන අපි එදා කිව්වා දිත්තාසවය මේකදී කතා කරන්නේ නැහැ කියලා පස්සේ මට ප්‍රශ්නයක් යොමු වුණා මේ දිත්තාසවය කියන එක ඇයි යෙදෙන්නේ නැත්තේ මේ මේ දර්ශන භූමියට එන්න කලින් ප්‍රතිපදාව වඩන කෙනාට දිත්තාසවේ තියෙනවනේ කියලා. ඉතින් දැන් ඇත්තටම දිත්තාසවේ තියෙන කෙනා මේ ප්‍රතිපදාව වඩන්න යන්නේ ඒකනේ අත්‍යාස්වර දර්ශනා පහක්. දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව කොටසක් තියෙනවා කියන්නේ. එතකොට දර්ශනයෙන් පහකල යුත්තේ දිත්තාසවේ මිසක් වෙනත් දෙයක් නෙමෙයි. එතකොට දිත්තාසවේ තියෙනවා නමුත් කතා කරන්නේ නැහැ. ඇයි කතා කරන්නේ නැත්තේ? සෝවාන් මාර්ගයෙන් තමයි මේ පටන් ගන්න. සෝවාන් මාර්ගයේ ඉන්න කෙනාගේ භූමිකාව ලක්ෂණය මොකද්ද? දිත්‍යාසවේ තමයි එයාට දැන් හසු වෙලා තියෙන්නේ. උදාහරණයක් කිව්වොත් අපි දැන් ඉස්සරහට ගණන් කරන සතිය කොහොමද ගණන් කරන්නේ? අද දවසේ ගන්නෙ නැහැ. ඇයි අද දවසේ ගන්න නැත්තේ? දැන් මේ ඉන්න දවසේ මේක ගිහිල්ලා මේ දවසේ ගණන් ගන්න නැති ඉස්සරහට සතියක් ගණන් ගන්නවා. ඉන්න දින ගණන් අපි ගණන් කරොත් අද ගණන් ගන්නෙ නෑ. අද නැතුව තමයි ඉස්සරහට ගණන් කරන්නේ. ඒ වගේ අපි අනිත් ආශ්‍රව තුන ගැන කතා කරනවා විත්තාශ්‍රය අතහැරලා ඇයි දැන් අපේ භූමිය මොකද්ද? විත්තාශ්‍රය. දර්ශන භූමිය. ඒකයි මේ ශාසනයේ කියන තැනින් පටන් ගන්න සෝවාන් මාර්ගයෙන් තමයි මේ පෙන්වන්න පටන් ගන්න. ඒකකොට සෝවාන් මාර්ගයේ හසු වෙන ලක්ෂණය මොකද්ද? විත්තාශ්‍රයට අදාළ කරුණු ටික. එතකොට ඒ ටික එයාට හසු වෙලා. ඒකයි ඉස්සෙල්ලම දර්ශනයෙන් පහළ යුතු ආශ්‍රව ටික වෙනන්නේ. ඒ තුල තියෙන මේ විත්තාශ්‍රවයට අදාළ කාරණා ටික. ඒක නිසා ඒක කතා නොකර තමයි ඉතුරු ආශ්‍රව ධර්මතා තුන නූපදින බව ගැන ක්ෂය කරන බව ගැන කතා කරන්නේ. එතකොට සස්ස අමනසිකරණීයයන් ධර්මානං අමනසිකාරා මනසිකරණීයයන් ධර්මානං අමනසිකාරා අනුප්පන්නා සේවා ආස්වාන උපජ්ජති ආශ්‍රව උපදින්නේ නැහැ මෙනෙහි කර යුත්තේ මෙනෙහි කරනකොට නොමෙනෙහි කර යුත්තේ නොමෙනෙහි කරනකොට ආශ්‍රව ප්‍රහාණයටපත් වෙනවා සෝ ඉදන් දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති එයා මේ දුකයි කියලා යෝනිසෝ මනසිකාරය පවත්නවා මේ දුක්ඛ සමුදයයි කියලා යෝනිසෝ මනසිකාරය පවත්නවා මේ දුක්ඛ නිරෝධයයි කියලා යෝනිසෝ මනසිකාරය පවත්නවා මේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාවයි කියලා යෝනිසෝ මනසිකාරයේ පවත්නවා. දැන් ඔන්න පොඩි උමගකින් ඇවිල්ලා දැන් ලොකු මිදුලකට වැටුණා. උමගේ ජාතකය කියන්නේ උමගෙන් ඉතිරිලා ලොකු අංගණයකට පිවිසෙන්න තියෙන ලොකු මිදුලක් සහිත ලොකු භූමියකට දැම්මේ වැටුණා. දැන් විස්තර කරන්න පුළුවන් ඕන තරම් ප්‍රමාණයකට. ඒක අතුරාර්ය සත්‍යයට තමයි දැන් වැටලා තියෙනවා. දැන් මේක විස්තර කරන්න ඕනේ කාලය ඕගොල්ලන්ට තීරණය කරන්න පුළුවන්. කොච්චර කාලයක් ඕගොල්ලන්ට චතුරාර්ය සත්‍ය කියලා දෙන්න ඕනේද කියන එක. දැන් ඇත්තටම මේක විස්තර කරන්න පුළුවන් මොකද මේ අතුරු 14000ක් ධර්මස්කන්ධයේ ත්‍රිපිටකයේම විස්තර කරලා තියෙන්නේ ඔන්න ඔය කාරණා අතර චතුරාර්ය සත්‍ය කියන න්‍යායය යටතේ ඔය කාරණාව තමයි හැම තැනකදීම විග්‍රහ කරලා තියෙන්නේ. මුළු 84000ක් ධර්මස්කන්ධයම ගලපන්නේ ඔන්න ඔය අතරට. ඒක නිසා දැන් මුළු ත්‍රිපිටකයම උනා සාකච්ඡා කරන්න පුළුවන් ඔය මාතෘකාව කියන්නට. එතකොට අයං දුක්ඛාන්ති යෝනිසෝ මනසිකාරෝති. මේ දුකයි කියන එක යෝනිසෝ මනසිකාරයේ කරනවා. එතකොට දුකයි කියන එක හෙට කතා කරන්න හිටි. එතකොට යමක ප්‍රකරණය කියලා මතක් තියෙන අභිධර්ම පිටකේ යමක ප්‍රකරණය කියලා මතක්. මේකෙදි යමකයක් කියන්නේ දෙකක්. කාරණා යුගලයක්. යුගලේ යුගලේ අරගෙන කර්ම විස්තර කරන එකයි මේකෙදි කියන්නේ. මේකෙදි ඉතින් එක එක යමක තියෙනවා. කන්ද යමක, සත්‍ය යමක, ආයතන යමක, මේ විදිහට යමක තියෙනවා. මේකේ එක යමකයක් තමයි සත්‍ය යමකය. සත්‍ය යමකය. ඉතින් සත්‍ය දෙක දෙක අරගෙන එකිනෙකට එකිනෙකට කරුණු පැහැදිලි කරනවා. ඉතින් ඕකෙදී සත්‍ය ගැන විස්තර කරගන්නකොට මුලින්ම දවසේ මම දේශනාවේදී මෙතෙන්ට මේ දේශනාව ඇතුළත් කරගත්තා නම් මේ කාරණාව තුල චතුරාර්ය සත්‍ය කියන එක ඒ යමකේ කියන කාරණයක් අනුව අපි විග්‍රහ කරා දුකයි දුක්ඛ ආර්ය සත්‍යයි කියන තැන. දුකයි කියන තැන මොකක්ද දුක කියලා කියන්නේ? කායික දුකක් තියෙනවා නම් යම් චෛතසික ටිකක් දුකක් තියෙනවා නම් මේක දුක කියලා කියනවා. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? කායික දුකයි චෛතසික දුකයි අතහැරලා යම් දුකක් තියෙනවා නම් අන්න ඒ දුකට කියනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා. දැන් මොකද්ද කායික දුකයි චෛතසික දුකයි අතරලා තියෙන දුක? කායික දුකයි චෛතසික දුකයි අතරලා තියෙන තවත් දුක මොකද්ද? ඒ දුක තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ කියපු තැන ස්කන්ධවල පංච උපාදානස්කන්ධේ දුකයි කියපු තැන මෙතන කෝපය අපිට හම්බෙන්නේ නැහැ දැන් කාටවත් දුක ඇවිල්ලා තියෙන දුක නිසා කෝපය නිසා කාටවත් දුක ඇවිල්ලා නැහැ. කෝපය නිසා දුක ආපු නැති නිසා අපිට කෝපේ දුකයි කියලා පනවන්න පුළුවන් කමක් නැහැ. නමුත් දුක්ඛ සත්‍යයෙන් කෝපේ නිදිලක් නැහැ. කෝපේ ඇති බවට හම්බෙන මේ ඇති බවට හම්බෙන කාරණාව නිසා භවය සකස් කරලා මේ භවය නිසා අපිට ඕන දෙයක් විඳින්න පුළුවන් මානසික මට්ටම හදලා දෙනවා. එතකොට එතන ඉඳන් ජරා මරණ දුකක් තියෙනවා නම් ඉදිරියට ඒ ජරා මරණ දුක නැත්නම් මේ එකම කෝප ඇති බවට හම්බෙන කෝපේ කියන කාරණාව මත ජරා මරණ දුක තියෙනවා. අනන්ත අප්‍රමාණ සසර ගමනක දුක තියෙනවා එකම කෝපේ කියන තැන. ඒකයි ලෝකයේ ජරා මරණ පරිහරණය කරනවා කියලා කියන්නේ. අන්න ඔය කාරණාවට අපිට හිත තියන්න වෙනවා. සෝ ඉතින් දුක්ඛන්ති යෝනිසෝ මනසිකාරෝති. දැන් ඔන්න අපිට පෙන්වන්නේ මේ යෝනිසෝ මනසිකාරය කරන්න තියෙන ක්ෂේත්‍රය මොකක්ද කියලා. දැන් ඔච්චර වෙලා කියාගෙන ආයෙ මොකද්ද අයෝනිසෝ මනසිකාරය කිව්ව වැරදිවට දැක්කහම වෙන දේ කිව්වා. ඊට පස්සේ මේක හරියට දකින්න ඕනේ කිව්වා හරියට දැක්කහම මොකද වෙන්නේ කියලා වාස්තු ධර්මතාව ටික දුරු වෙනවා කිව්වා. දැන් මොකක් ගැන වැරදියට දැක්කහම දර විදිහට දෘෂ්ටි ඇති වෙන්නේ මොකක් ගැන හරියට දැක්කහමද මේ දෘෂ්ටි දුර වෙලා ආශ්‍රව ධර්මතා ටික දුර වෙනවා. ඒක තමයි මේ අන්තිමේට ඉදිරිපත් කරේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ගැන කෙනෙක් වැරදිවට දැක්කනම් දුක කියන තැන වැරදිවට දැක්කනම් දැකපු කෙනාට ආශ්‍රව ටික ඉපදිලා තියෙනවා. එතන යෝනිසෝ මනසිකාරය නොකර නිසා. එතන යම් කෙනෙක් යෝනිසෝ මනසිකාරය කරනවා නම් එයාට දුක කියන එක නූපැත්මට ගිහිල්ලා උපදින් නැති ස්වභාවයට පත් කරගන්න පුළුවන්කම තියෙනවා. එතකොට යෝනිසෝ මනසිකාරය කියන එක දැන් අපිට පතිත කරන්න තියෙන භූමිය පෙන්නවා නැතිනම් අපේ විදර්ශනා භූමිය පෙන්නවා මොකද්ද? චතුරාර්ය සත්‍ය ධර්මයේ පිරිසිඳ දකින්න. චතුරාර්ය සත්‍ය පිරිසිඳ දකිනකොට දුක්ඛ සත්‍ය තියෙනවා දුක්ඛ සත්‍ය ස්වභාවය දුක දුරු කරන්න කිව්වේ නැහැ දුක්ඛ සත්‍ය සත්‍චිකාතබ්බයි සාක්ෂාත් කරේ ත්‍රි දුක අවබෝධ කරේ ත්‍රි දුක නැති කරන්න කිව්වේ නැහැ දැන් බලන්න අපි ප්‍රතිපදාව වඩන්නේ මොකටද දුක නැති කරන්න දුක නැතුව ඉන්න ප්‍රතිපදාව වඩන කෙනා කිව්වා දුක නැති කරන්න එපා සමුදය සත්‍ය අහකම්මා සමුදය සත්‍ය ප්‍රහතබ්බයි නැතිනම් ප්‍රහාණය කළ යුතුයි. නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ යුතුයි. නිරෝධ සත්‍ය සාක්ෂාත් කළ යුතුයි. මාර්ග සත්‍ය භාවිතබ්බම් වැහිය යුතුයි. දැන් එතකොට දුක පෙන්නවා දුකට හේතුව සමුදයයි කිව්වා සමුදය දුරු කරන්න ඕනේ. දැන් දුක නැති කරන්න අපිට කිව්වා දුක නැති කරන්න හදන්න එපා සමුදය නැති කරන්න කියලා. සමුදේ නැති කරන්න කියලා කොහොමද සමුදේ නැති කරන්න කියලා කියනවා. කොහොමද සමුදේ නැති කරන්නේ? සමුදේ නැති කරන්න හදන්නේ නැහැ. ඒ සමුදේ නැති කරන්න කරන්න සමුදේ වෙනවා. සමුදේ නැති කරන්න කරන්න සමුදේ නැති. සමුදේ වෙනවා. වඳුර ගැන නොහිත ඉන්න ඉන්න වඳුර ඉන්නවා. සමුදේ ගැන නැති කරන්න කරන්න සමුදේ තියෙනවා. අම්මා ගැන සංසාර නොකර ඉන්න ඉන්න මොකද වෙන්නේ? අම්මා ඉන්නවා. අම්මා ඉන්නවා කියන්නේ තණ්හාව ඇති වෙනවා. අපිට තණ්හාව නැති කරන්න හදන්න හදන්න හදන්න හදන්න තණ්හාව නැති වෙනවා. අපිට ප්‍රතිපදාව ගොඩාක් වෙලාවට වළඳින තැන. අපිට යම් රූපයක් නැතිනම් සද්දයක් නැතිනම් පටිගයක් අමනාපයක් ඇති වෙනකොට යම් දර්ශනයක් ඇති වෙනකොට දෙයක් ඇති වෙනකොට අපි හදන්නේ ඒ දේ ප්‍රහාණය කරන්න. ලෝභයක් ඇති වෙනකොට අපි හදන්නේ ලෝභය නැති කරන්න. පටිගයක් ඇති වෙනකොට අපි උත්සාහ කරන්නේ පටිගය නැති කරන්න. අල්ල ගන්න තැන වැරදි. අපි ගොඩක් වෙලාවට ප්‍රතිපදාව වඩන කෙනෙක් වුණත් උත්සාහ කරන්නේ ඒ එන අකුසලයේ දුරු කරන්න. අකුසලයේ නෙමෙයි දුරු කළ යුත්තේ. අකුසලය හැම වෙලාවකදීම දුරු වෙන විදිහට ප්‍රතිපදාවක් එනව වෙනම. ඒ ප්‍රතිපදාව වැඩි යුතු වඩන කෙනාට මේක දුරු වෙයි. ප්‍රතිපදාව පෙන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. සමුදය ප්‍රහාතබ්බයි. ප්‍රහාතව්‍යයි. හැබැයි සමුදය ප්‍රහාණය කරන්න කියලා පෙන්වුවත් සමුදය ප්‍රහාණය කරන ප්‍රතිපදාවක් පෙන්වන්නේ ප්‍රහාණය වෙන ප්‍රතිපදාවක් පෙන්වනවා. සමුදය ප්‍රහාණය වෙන ප්‍රතිපදාවක් පෙන්වනවා. ඉතින් ලෝභයවත් ප්‍රහාණය කරන්න කිව්වේ නැතිකොට කොහෙද කුසලය ප්‍රහාණය කරන්න පින් කරන්න එපා කියලා කුසලයේ ප්‍රහාණය කරන්න හදන්නේ ලෝභය ප්‍රහාණය කරන්න කිව්වෙන එකට. අපිට පෙන්නේ ප්‍රතිපදාවක් කොතෙන්ද ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නැතිනම් සම්මා දිට්ඨිය පෙරටු කරගත්ත ප්‍රතිපදාවක්. සම්මා දිට්ඨිය පෙරටු කරගත්ත ප්‍රතිපදාවේ ලක්ෂණය මොකක්ද? ඇත්ත ඇති හැටියට දකින්න බව. ඇත්ත ඇති හැටියට දකින්න එකේ ලක්ෂණය මොකද්ද? ඇත්ත දකින්න කියලා කියන්නේ මම හැමදාම කියන වැරද්දක් තියෙන කෙනාට. වැරද්ද තියෙන කෙනාට තමයි හැමදාම කියන්න වෙන්නේ ඔයක වැරදි ඇත්ත දකින්න. මොකද්ද වැරදි දැකීම මොකද්ද? හරි දැකීම. වැරදි දැකීම තමයි අද අපේ තියෙන මේ දර්ශනය. මේ දැකීම. අපි බලාපොරොත්තු වෙන්නේ රූපේ පැත්තෙන් සැප, ශබ්දේ පැත්තෙන් සැප, ගන්ධේ පැත්තෙන් සැප, රසේ පැත්තෙන් සැප, ස්පර්ශයේ පැත්තෙන් සැප. කොටින්ම ලෝකෙන් සැප බලාපොරොත්තු වෙන දේ. ලෝකෙ පැත්තෙන් සැප බලාපොරොත්තු වෙන ක්‍රමය වැරදි. ලෝකෙ පැත්තෙන් සැප බලාපොරොත්තු වෙන දර්ශනය වැරදි. ඒකයි ඒකට කිව්වේ මිච්ඡාදිට්ඨිය කියලා. නියත මිත්‍යා දෘෂ්ටිය නෙමෙයි මිත්‍යා දෘෂ්ටිය. දර්ශනය වැරදි. දැකීම වැරදි. දැකීම වැරදි නිසා හැම වෙලාවකදීම අපි ක්‍රියාත්මක වෙන්නේ අපේ තියෙන දර්ශනයට. දැක්මක් ඇති වෙනවා මෙතනින් නම් gedet යනවා කියලා දැක්මට තමයි gedet යන්නේ. දැක්මකට අනුව අපි හැම වෙලාවකදීම ක්‍රියාත්මක වෙන්නේ. දැක්ම වැරදි වුණොත් ක්‍රියාත්මක වීම සම්පූර්ණ වර්ධිනවා. ඒක නිසා දැක්ම නිවැරදි කරගන්න ඕනේ. ඒක නිසා දර්ශනය පිරිසිදු කරගන්න ඕනේ. දැන් අපිට පෙන්න්නේ තණ්හාව නැති කරගන්න කියලා ඉස්සෙල්ලා පෙන්නවා දැක්ම පිරිසිදු කරගන්න කියලා. දර්ශනය පිරිසිදු කරගන්න. දර්ශනය පිරිසිදු කරගන්න හදනකොට දැන් අපිට මොකක් තුළද දර්ශනය පිරිසිදු කරගන්න වෙන්නේ දුක දුක හැටියට දකින්න. සැප හැටියට හම් වෙන තැන දුක දුක හැටියට දකින්න කියලා කිව්වා. දැන් දුක දුක හැටියට දකින්න යනකොට අපිට සිද්ධ වෙනවා රූපයෙන් දුක එන හැටි සාක්ෂාත් කරන්න. රූපේ දුක එන හැටි සාක්ෂාත් කරන්න. අපිට රූපෙන් සැප හොයන රූපේ සැප බලාපොරොත්තු වෙන රූපේ කොහොමද දුක බවට පත් වෙන්නේ? කොහොමද දුක බවට පත් වෙන රූපය අපිට කුසල අකුසල ධර්මතාව ටික ඇති කරලා තියෙන්නේ? මොකද අපි මේ හිතියට අනන්ත ගායක ඉඳලා කරපු අකුසල් කුසල් අකුසල් සම්මත ගොඩ ගහගෙන ඉන්නේ. කියන්නේ රැස් කරගෙන ඒවා කියාගෙන ඉන්නවා නෙමෙයි. ඒ ටික ළඟට යන්න හේතුව අපි ළඟ තියාගෙන ඉන්නේ. අපි ඔක්කොටම මහ විශාල බරපතල අකුසල ටික තියෙනවා. ඉතින් ඒක නිසා කොයි වෙලාවෙ කොහොම යයිද කියලා කියන්න බැරි අනියතයි කියලා කියන්නේ ඒකයි. මේ නියත ධර්මතාව තියෙන මිච්ඡත්ත නියත සම්මත්ත නියත. කෙනෙක් ඉන්නවා සම්මත්ත නියතයි, ධ්‍යානලාභී සම්මත්ත නියතයි. නොපිරිනුම් ධ්‍යානෙ ඉන්න නිසා එයා බ්‍රහ්ම ලෝකෙට යනවා. ඒක නියති ධර්මයක්. මිච්ඡත නියතයි අනන්තයේ අකුසල කර්මයක් කරපු කෙනා නියතයි අපායට. අතර අපායට නියතයි. එතනින් මෙහා ඔක්කොම අනියතයි. අනියතයි කියනවා කුමක් නිසාද කොහේ යයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මොන කුසලයේ කරලා තිබුණත් කොහේ යයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. බ්‍රහ්ම ලෝකේ ඉඳලා එතන ඉඳලා ආය ධ්‍යානෙ උපදව ගන්න බැහැ නැත්තම් බ්‍රහ්ම ලෝක කියන්නේ හිතනවා. එතන ඉඳලා ආය ධ්‍යානෙ උපදව ගන්න බැහැ. එතනින් සුත වෙනකොට ආය අනිත් වෙලා තමයි සුත වෙන්නේ. එතනින් යනකොට ආය අනිත් වෙලා කොහේයිද කියන්න පුළුවන් කම. ඒක නිසා බ්‍රහ්ම ලෝක කියන්නේ නැත්තම්. එතකොට දැන් මේ අනියත ධර්මයක් තුළ ඉන්න අපිට පෙන්නවා මේ අනියත ධර්මය සම්පූර්ණයම ගොඩනැගිලා තියෙන එක දෙයක් මත. දර්ශනීය වැරැද්ද මත. ඒ දර්ශනය තමයි දුක පිරිසිඳ නොදන්නා බව. දුක පිරිසිඳ නොදන්නාකම දුක පිරිසිඳ නොදන්නේ මොන ධර්මතාවයේද? ස්කන්ධ ටිකේ දුක නොදකින සමයි. ඇහැට පෙනෙන රූපය ඇත්ත නොදන්නා සම කනට ඇහෙන ශබ්දය ඇත්ත නොදන්නා සම. අපි ගොඩක් වෙලාවට ඇහැට පෙනෙන රූපය අරගෙන කතා කරනවා. ඇහැට පෙනෙන රූපය ඇත්ත නොදන්නා කම නිසා දුක හටගන්න හැටි. මේ දුක හටගන්න හැටි කතා කරන්නේ දුක වගේම දුක්ඛ සත්‍ය හැදෙන තැනත් එක්කම. දුක වගේම දුක්ඛ සත්‍ය හැදෙන තැනත් එක්කම. ඒ කියන්නේ අපි දුක කිව්ව කොතෙන්ද කායික දුක, චෛතසික දුක. ඉපදෙන එක, ලෙඩ වෙන එක, මැරෙන එක, මහලු බව අපිට දුක දැනෙන බව තියෙනවා නම් මේ ඔක්කොම දුක. වගේම දුක්ඛ සත්‍ය ඇති තැනයි දුක හැම වෙලාවකදීම ඇති කරන්නේ. දුක්ඛ සත්‍ය ලක්ෂණය මොකද්ද? බීජය. හැම වෙලාවකදීම දුක්ඛ සත්‍ය ලක්ෂණය බීජය. එතමනේ ඇති පසක් හම්බුනොත් පොහොර පසක් දළු දානවා වැඩෙනවම තමයි. දුක්ඛ සත්‍ය ලක්ෂණය එක. එතකොට ඒකයි රූප අරූප භූමියේ දුක්ඛ සත්‍යයෙන් මිදෙන්නේ නැත්තේ. ඒ භූමිය වල දුක්ඛ සත්‍ය තියෙනවා. හැබැයි රසයේ තෙතම නෑ. ඒක නිසා ඇති වෙන්න විදිහක් නෑ. තෙතමනේ පොඩ්ඩක් ඇති වෙනකොටම සංඛාරයේ සංඥාව ඇති වෙන්න උන ගමන්ම අසංකාරයට ගියා. දුක නැමැති බීජය වතුර ටික ලැබූ සැනින් පැලවෙනවා. වතුර ටික ලැබූ සැනින් පැලවෙනවා. ආපහු ජරා මරණ දුක සැපදී. ඒක නිසා දැන් අපිට දුක කියන තැන හම්බෙලා තියෙන ඕනේ දුක්ඛ සත්‍ය කියන තැනත් එක්කම. එතකොට දුක හම් වෙනකොට දුක්ඛ සත්‍ය කියන තැනත් එක්කම අපිට හැම වෙලාවකදීම අපේ ජීවිතය තුළ මේක පිළෙන්න ඕනේ. ඇහැට රූපයක් ගැටෙන තැන ගැන. ඇහැට රූපය ගැටෙනකොට අපේ කතා කළා කලිනුත් අපි කතා කරලා තියෙනවා මම හිතනවා වැඩි වෙන්න කියලා. ඇහැට රූපයක් ගැටෙනකොට හැම වෙලාවකදීම අනාත්මයි අනාත්මයි කියලා අපි කතා කරනවා. මොකක්ද අනාත්මයි කියලා කියන්නේ? නැත්නම් අනිත්‍යයි කියලා කියන්නේ ඇහැ අනිත්‍යයි රූපය අනිත්‍යයි කියනවා. හැමදාම කියන ඇහැට පුළුවන්කම තියෙන මොකක් කරන්නද? වර්ණ සටහනක් පතිත කරගන්න වර්ණ සටහනේ හැකියාව තියෙන ඇහැට පතිත වෙන බව කරන්න. රූපය කියන්නේ චත්තාරෝච මහා භූත සතර මහා ධාතුව ඇති තැනක ඇහැට පෙනෙනවා වර්ණ සටහන. එතකොට වර්ණ සටහනෙන් තමයි අපි සතර මහා ධාතුව ඒ වෙලාවේදී නියෝජනය කරන්නේ. නැත්නම් සතර මහා ධාතුව තිබ්බා කියන්නේ මොනවද? මේ සියුම් කාරණාවක් කියන්නේ. කියන්නේ දැන් ධාතු වලට එහා පැත්තේ ඉඳලා අපි බලනකොට අපිට පේන්නේ සතර මහා ධාතු තියෙනවා තියෙන ධාතු නිසා වර්ණ සටහන ඇති වෙලා ඇති වුණු වර්ණ සටහන දැක්කා. මේ කියන්නේ සතර මහා ධාතු වලට එහා පැත්තේ ඉඳලා නෙමෙයි ඇහැට මෙහා පැත්තෙන් ඉඳලා. ඒ කියන්නේ මේ පැත්තට අවධානය යොමු කරලා මේ කියන්නේ සතර මහා ධාතුව තියෙනවා කියලා නෙමෙයි. ඇහැ ඇති කල්හි වර්ණ සටහන දිහා බලන සතර මහා ධාතුව ගැන අපි මේ කතා කරන සතර මහා ධාතු ඇති තැනක වර්ණ සතහන අපිට පේනවා සතර මහා ධාතු නියෝජනය කලේ මොකද්ද? එනින් හිටියේ වර්ණ සතහනක් විදිහට. ඒකයි මහා භූත කියලා කියන්නේ. භූතයන්ගේ ස්වභාවය මොකක්ද? එක එක විදිහට දෙනී සිටින බව. සමන්ත නිශ්චිත ස්වરૂපයක් නැහැ. එක එක විදිහට දෙනී සිටිනවා. ඒකයි භූතයන්ගේ ස්වභාවය. මම යමකට නම් බය මට බය වූ ස්වરૂපයෙන් පෙනී තව කෙනෙකුට බය යම් ස්වરૂපයක් නම් එයාට බය ස්වરૂපයෙන් පෙනෙන සිටිනවා. තව කෙනෙකුට බය වෙනස් ස්වરૂපයක් නම් එයා බය ස්වરૂපයෙන් පෙනෙන සිටිනවා. ඒ ඒ කෙනා බය ස්වરૂපයෙන් පෙනී සිටින එක භූතයාගේ භූත ස්වභාවය. භූතයාගේ භූත ගතිය. එතකොට මහා භූතයි කියලා කියනවා සතර මහා ධාතුවට ඇයි? ඇහැට ඕන වෙනකොට ඕන වෙන ස්වභාවයෙන් පෙනී ඉන්නවා. වර්ණ සතහන ඇහැට ගෝචර වෙන්නේ වර්ණ සතහනක් මහා භූත. එයා පෙනී සිටිය වර්ණ සතහන විදිහට. කන උපදිනකොටම මහා භූත ත්‍ස්තයෙන් සමவாயයි. එයාට ශබ්ද රූපේ විදිහට පෙනී ගන්ධේ නාසය ඇති වෙනකොටම මහා භූත එයාම පෙනී සිටිය ගන්ධේ විදිහට. වර්ණ ගන්ධ රස ඕජා කියන ලක්ෂණ ටික පෙන්වන්නේ එකයි උපාදාය රූප ටික විරායිත කියන මහා භූත. මහා භූත පෙනී සිටින්නේ අන්න ආරතිකින්. ආයතන ටිකට ගෝචර වෙන වර්ණගන්ධ රස ඕජා කියන ලක්ෂණ ටිකෙන් හැම වෙලාවකදීම මහා භූත ටික පෙනී සිටිනවා. එතකොට වර්ණයෙන් තොර මහා භූතයක් දකින්න එක වර්ණයෙන් තොර මහා භූතයක් ඇත්තේ නැහැ. වර්ණ සතහනෙන් තොර මහා භූතයක් තියෙනවා කියන්නේ කොහොමද? ඇහැට රූපයක් පෙනෙන වෙලාවට වර්ණ සටහනෙන්තර මහා භූතයක් ඇත්තේ නැහැ. කනට ශබ්දයක් ඇහෙන වෙලාවට ශබ්ද රූපයෙන්තර මහා භූතයක් ඇත්තේ නැහැ. හරිසි අපි කියනවා නම් තියනවා කියලා කනට ශබ්දයක් ඇහෙන වෙලාවට අපිට වෙනම මහා භූත ටික දැනෙන්න ඕනේ. වෙනම මහා භූත දැනෙනවද කනට ශබ්දයක් ඇහෙන වෙලාවට? වෙනම මහා භූත ටික කාටවත් දැනෙන්නේ නැහැ. කියන කාරණාව තේරෙනවා නේද? එතකොට මේ හැම වෙලාවකදීම ඇහැට රූපයක් පෙනෙනකොට එයා පෙනී සිටිනවා වර්ණ සතහන විදිහට. ඇහැට පෙනී සිටිනවා වර්ණ සතහන විදිහට. එතකොට රූපේ හැකියාව වර්ණ සතහනක් විදිහට මම ඒක පැහැදිලි වෙන්න කිව්වා ආලෝක මාත්‍රයක් කියන නැතිනම් පිටින් ආලෝකයේ පතිත වෙලා බාහිර රූපෙට පරාවර්තන ආලෝකයක් එනකොට ආලෝකෙ තිබුණද ගස්කල් ගෙවල් දොරවල් නැහැ. වර්ණ සටහනක් කිව්වම ටිකක් හරි හිතෙනවා නෝකේ තියෙනවා ගස්ගල් ගෙවල් දොරවල් පාටේ හරි තිබුණයි කියලා. දැන් ආලෝකේ තිබුණද ගස්ගල් ගෙවල් දොරවල්? ආලෝකයෙන් තොර දෙයක් ඇහැට පතිත වුණාද? ආලෝකයෙන් තොර දෙයක් ඇහැට පතිත වුණේ නැහැ. එහෙනම් අපි ඇහෙන් ගස්කල් ගෙවල් දොරවල් දැකලා තියෙනවද? දැකලා නැහැ. එහෙනම් මේ මේසෙ නෙමෙයිද තියෙන්නේ. හැම වෙලාවකදීම මේ ගැටෙන්නේ අනාත්ම සතර මහා ධාතු. ඔක කතා කරනකොට ඊයේ දවසේදී අපි සාකච්ඡාවක් කළා ඒක රූපසටහනක් ඇඳලා. ඒක ඔක්කොම පැහැදිලි කරන්න තියෙනවා. හොඳයි. අපි දවස් දෙක යොදා ගමු. ලක්ෂණ මහත්තයා මම හිතනවා බෝඩ් එක ගෙනත් දෙවි කියලා. එතකොට මේ අපි දවසට ඒක යදා ගමු යදාගෙන කතා කරන එක පොඩි ටිකක් පැහැදිලි වෙනවා නැත්නම් අර මේ දැන් තියෙනවද අපිට වෙලා මදි මේක කතා කරන්න ටිකක් අපි ඊළඟ දවසේ ඒක යොදා ගමු එහෙම නැත්නම් බෝඩ් එකකින් කතා කරමු නැත්නම් අලුත් බෝඩ් එකම ගෙනාවත් ඒක නේද අලුත් බෝඩ් එක ඇති අවසන්යි. මේ අපි එකෙන් කතා කරමු ඒක බොහොම තේරුම් ගන්න ලේසි නැත්නම් අර අන්දයට අරිය ගැන කියනවා වගේ දෙයක් වෙනවා. ඒ කියන්නේ එක එක තැන කියනවා එක එක අය දන්න මට්ටමින් අල්ලගන්න. එතකොට නමුත් දැන් ඒක ඇඳලා පෙන්වහම පොඩි සටහනක් තියෙනවා හිතට තියාගන්න. එතකොට ඒකත් එක්ක යනකොට කාරණාව තේරුම් ගන්නවා. දැන් එලා ටිකක් මදි වෙයි. එතකොට මොකද ඊට පැයකමාරක් එකක් කතා කරලා තමයි සම්පූර්ණ විස්තර කරගත්තේ. ඒ කාරණාව තුළ අපි අද කතා කරමු අපිට තේරෙන විදිහට අපි ඇහැට රූපයක් පෙනෙන තැනක අනාත්ම වර්ණ සටහනක් ගැටෙනකොට අනාත්ම වර්ණ සටහන අරඹය දැන් ඇහැට ගැටුනේ ආලෝකයක් කියලා අපි කිව්වා ආලෝකයක් පෙනුණු තැනක ආලෝකේ ගස්කල් ගෙවල් දොරවල් මිනිස්සු නොඉන්නකොට මේසය අපිට හම්බෙනවා. මේසය හම්බෙන්නේ කොහෙටද? Tamange මනසට. ඇහැට දකින්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. ඇහැට ගැටෙන මොහොතේදී කවදාවත් මේසයක්. ඇහැට රූපේ ගැටෙන මොහොත අනාත්ම භවකමයි තිබුණේ නොදන්නා ගතියකමයි තිබුණේ. ඒ නොදන්නා ගතිය හැම වෙලාවකදීම අනාත්ම බවක් අනාත්ම ලක්ෂණයක්. දැන් මම කිව්වොත් මෙතන මේ මයික් එකේ මේ තියෙන කොටස රතු පාටයි. දැන් ඕගොල්ලන්ට ඒක ප්‍රකටයි. මම කිව්ව නිසා. හැබැයි ඔය ගැන මෙතන නොදන්න මේක අයිති කෙනා නැතුව අනිත් අයට මම අහුවොත් එහෙම පස්සේ දවසක ඔයගොල්ලෝ දැක්කද බණ කියන වෙලාවේ ඉස්සරහා තියලා තිබුණ මයික් එකේ ස්ටෑන්ඩ් එකේ රසපාට තියෙනවා කිව්වොත් ඔයගොල්ලෝ මොනවා කියයි? රසපාට නෑ කියන්නේ නැත්නම් බණ කිව්වද කියලා හිතන්නේ. රසපාට නෑ කියන්නේ. එතකොට රසපාට නැත්නම් දැක්කේ නෑ කියලා කියයි ඒක දැක්කේ නෑ. ඇත්තටම දැක්කේ නැද්ද? දැක්කා. ඇත්තටම දැක්කා. දැක්ක කියන භවයේ තියෙන ලක්ෂණය මොකද්ද? මේ රූපය ඇහැට පතිත වෙනවා නම් මේකත් ඒ සමානවම ඔයගොල්ලෝගේ ඇහැට පතිත වුණා. මේක මේ රූපය ඇහැට පතිත වෙනකොට ඒ සමානවම මේකත් ඇහැට පතිත වුණා. ඒකත් ඇහැට පතිත වුණාට දැන් මේ රූපේ දැනගත්තා මේ රූපේ දැනගත්තේ නෑ. ඒක නිසා ඒක රැස් කරගත්තේ නෑ. දිත්තේ දිත්ත මත්තන් කියනකොට දැකීම දැකීමක් පමණයි කියලා කියනකොට හැම වෙලාවකදීම දැකීම දැකීම මාත්‍රෙන් ඉවර වෙනකොට මෙතන ලක්ෂණයයි මෙතන ලක්ෂණයයි එක සමාන නැද්ද? එක සමානවමයි ඇයට පෙනෙන්නේ. මේ ටික එකටම ඔතනින් කණ්ණාඩියක් තිබුණොත් තිබුණ කණ්ණාඩියට පතිත වෙන්නේ එක විදිහට නෙමෙයිද? එකම විදිහට පතිත වෙනවා. දිත්තේ දිත්ත මත්තන් එච්චරයි ඇහැට පතිත කරගන්න පුළුවන් තිබුණ බව ප්‍රසාදය කියලා වෙන එකක් දකින්න එපා මෙතන හදන ඔපය. කන්නාඩියක ඔපය තියනවා වගේ ඔපයට මෙහි ඡායාව පතිත වෙන දෙම මෙතන හැදෙන ප්‍රසාදයට ඔපයට මේක පතිත වෙනවා. කන්නාඩිය වගේ නෙමෙයි ඊට එහා ගිහින් නෙගටිව් එකක් වගේ මේක ආලෝකයට සංවේදී. මේ පතිත වෙන විදිහ මේ හැදෙට මෙහි පිච්චෙනවා. පොලාරිකෝම් කියනවනම් මෙහි පිච්චෙනවා. එතකොට ඒ පිච්චෙන සතහන අනුව හිතේ ඇතිවන වේදනා සංඥා කියලා ගති දෙකක්. මෙතන විදෙන ප්‍රසාදයේ විදෙනා කියලා කියන්නේ ඒකයි. ප්‍රසාදයේ විදීමට අනුව ඇති වෙන වේදනා සංඥා දෙක. වේදනා සංඥා දෙකට හිතනවා. හිතලා වේදනා සංඥා දෙක දැනගන්නවා. දැන් ඔන්න ඇහැ පැත්තේ සිද්ධිය ඉවරයි. ඇහි හැකියාව තිබ්බේ මොකද්ද මේ අතිත කරගන්න බව ආලෝකයේ සංවේදී ආලෝකයේ පතිත වෙන බව. ඉතින් ආලෝකයේ පතිත වුණා මේකට. එතකොට ආලෝකයේ ආරම්භය දැන් මේ පතිත උනේ කරඹය ඇහැ බිඳුනා බිඳුන නිසා මොකද උනේ හිතට වේදනා සංඥා කියලා ගැටි දෙකක් ඇති වුණා. වේදනා සංඥා දෙකක් ඇති වුණු තැනක වේදනා සංඥා දෙක දැනගත්තා. ඒ ටික ඔක්කොම විපාකයි. දැන් ඔන්න විපාක ධර්මතාවයේ ආරම්භය හිතනවා. මොකද්ද හිතන්නේ? විපාකයේ අරඹය තමන්ගේ දේ හිතනවා. හිතනකම තියෙනවා. දැන් හිතන්න වෙන කොහෙවත් දේවල් තිබුණේ නෑ. මානසිකාරයේ ලක්ෂණය තමන්ගේ දේ තමන්ගේ දේම හිතනවා. මනසේ ලක්ෂණය මනසින්ම හිතනවා. අර ගෙනාපු වේදනා සංඥා දෙකේ ලක්ෂණයේ තියෙන මොන විදිහටද තමන්ගේ කුණු ගොඩෙන් ටක් ගාලා ඇතර ගන්නවා ඊට ගැළපෙන දේ. ඒට සම්බන්ධ ඊට ගැළපෙන දේ Taman ළඟ තියෙන කුණු ගොඩෙන් ඇදලා ගන්නවා. අරගෙන ගැළපෙන දේ තමයි දැන් අපේ තියාගෙන ඉන්නේ. එතකොට දැන් හිතෙන් දැනගන්නවා හිතන දේ දැනගන්නවා. දැන් මේකේ මේකේ හම්බෙන්නේ හැම වෙලාවකදීම අන්න ඒ හිතන දේ දැනගන්න තැනින්. මේකේ හම්බෙන්නේ හිතන දේ දැනගන්න තැන. මේ මේසි ඇති කරන්න මේසි කියන දැනුම ගෙනල්ලා දෙන්න. ඉතුරු නැතුව නැති වෙලා නැත්ද ඇහැ රූප දෙක වැයවිලා නැද්ද? ඇහැ රූප දෙක ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා වැයවුණු තැනක තමයි දැන් මේ මේසි කියන දැනුම මේ ගෙනල්ලා දුන්නේ මේ ඇති කරේ. දැන් මේ ඇති කරගත්ත මේසේ කියන දැනුම අපි දකින්න කොහේ තියෙන දේ හැටියටද හිතෙන් හිතන්නේ එළියේ තියෙන දේ හැටියට මනසින් දැනගන්න එළියේ තියෙන මේ සිත. නිකන් නෙමෙයි. ඊයේ ඉඳලා තිබුණ මේ. නැතිනම් කලින් හදලා තිබුණ කලින් ඉඳලා තිබුණ මේක අපි දැනගන්න. දැන් ওই කලින් තිබුණ මේක කොහෙද තිබුණේ? කලින් ඉඳලා තිබුණ මේක ආශ්‍රව ටික මත තමන්ට ගෙනල්ලා දෙන මානසික ලක්ෂණය. දැන් මේකෙන් තොරව වෙනත් දෙයක් අපි දැනගත්තද වෙනත් දෙයක් දැනගත්තේ නැහැ. අපිට හම්බුන්නේ නැහැ, හම්බුනේත් නැහැ. සතර මහා ධාතුව හම්බුනේත් නැහැ. අපිට හම්බුන එකම දේ මේසේ. අපිට මේසෙම දැනගන්න පුළුවන් වුණා. අපි හිතුවට මේසෙමයි පේන්නේ කියලා ඇත්තටම පෙනෙන දේ තුල තියෙන්නේ මේ ගැන දන්නේ නැහැ වගේම මේ පුද්ගලයාත් නැතිනම් මේ මේසෙත් නොදන්න මට්ටමකමයි තියෙන්නේ. නොදන්න දේ නොදන්න තැනක ඕගොල්ලෝ දන්නේ ඕගොල්ලෝගේ මානසික ලක්ෂණේ. මනසේ ලක්ෂණය තමයි ඔයගොල්ලෝ දැනගන්නේ මනසේ දක්වන. දන්න බව නැත්තම් මෙනෙහි කරගන්න දේවල් ටිකක් නැත්තම් ඊට ගැළපෙන දෙයක් කොනවල්ලේ නැත්තම් කොටින්ම ඒ දේ දන්නේ නැහැ කියනවා. කවදාවත් ඒක දැකලා නැහැ කියනවා. අද තමයි දැක්කේ. එතකොට දැන් හැම වෙලාවකදීම තමන්ගේ මනසේ ලක්ෂණයයි මේ දැනගත්තේ. තමන්ගේ හිතේ ස්වභාවය දැනගත්තේ. මේසේ කියලා දැනගෙන තියෙන තමන්ගේම මනසේ එක පැතිකඩක් තමන්ගේම මනසයි දැනගෙන තියෙන්නේ. මේකේ ඇති බවට හම්බෙනකොට දැන් මොකද්ද වෙලා තියෙන්නේ? තමන් මෙහි ඇති වෙලා තමන්ට සාපේක්ෂව හිතනවා මේසේ දී තියෙනවා කියලා. මේසේ එළියේ තියෙනවා කියලා හිතනකම විතරයි තියෙන්නේ. හොඳට මතක තියාගන්න. මේසේ එළියේ තියෙනවා කියලා හිතනකම විතරයි. ඇයි හිතනකම විතරක් තියෙනවා කියන්නේ මේසේ කියන දැනුම ඇති කරන්න මහා භූත රූපේ භූතයක් විදිහට පෙනී හිටපු වර්ණ සතහන ඉතුරු නැතුව වැය වුණේ නැද්ද? ඉතුරු නැතුව වැය වුණා. ඒ වර්ණ සතහන අතිත වෙන්න ඇහැ වැය වුණේ නැද්ද? ඇහැ වැය වුණා. ඇහැ රූප දෙක වැය වුණ තැනක තමයි අපේ මනස තුල මේසය ඇතුලේ. දැන් කොටින්ම මේසෙන් තොරව Taman දකින්න එපා, Tamanගෙන් තොරව මේසෙ දකින්න එපා. මේසෙන් තොරව Taman දකින්න එපා, Tamanගෙන් තොරව මේසෙ දකින්නත් එපා. එතකොට තමන්ගෙන් තොරව මේසෙත් මේසෙන් තොරව තමන්වත් දකින්න එපා කියනකොට හැම වෙලාවකදීම ඔය තැන්වල ඇහැ ඇතිකල්ලි ඇහැ වැය වෙලා රූපෙට රූපේ වැය වෙලා ඇහැට ඇහැට කියනවා අත්භව පරියාපන්න වාසුන් භාවය අනුව ගියපු සිද්ධියක් එතකොට එතනම පුද්ගලයා ඉපදිලා පුද්ගලයා වැය වෙලා පුද්ගලයා නිරුද්ධ වෙලා දැන් ඒ නිරුද්ධ වෙච්ච ඇහැ රූප දෙක ගැන නෙමෙයිද දැනගත්තේ? නිරුද්ධ වෙච්ච ඇහැ රූප දෙකේ හැකියාවයි දැනගත්තේ. දැන් දැනගන්න බව තුල පුද්ගලයා ඉපදිලා දැනගත්ත දේ නිරුද්ධ වෙනකොට පුද්ගලයා නිරුද්ධ වෙනවා. දැන් මෙතන තමයි අනිත්‍යයි කියන්නේ. මේකේ නිත්‍ය වූවත් අනිත්‍ය වූවත් මේක දැනගන්න මොහොතේදී මේක කියලා හම්බෙන රූපේ පනවන්න පුළුවන් නිත්‍ය කියන මේකද? මේකට පැනවීමක් කරන්න බෑ. මේක තියෙන තැන හැම වෙලාවකදීම අනිත්‍ය ධර්මයක්. යමක් අනිත්‍ය නම් එය සුඛ වශයෙන් ගත්තොත් නැතිනම් තියෙන දේ විදිහට ගත්තොත් දුක නෙමෙයිද? අනිත්‍ය මේසෙ නැති වෙලා යන මේසෙ මහා භූත මතක මෙහෙම ඇති කරගත්ත මේසය මහා භූත මතක පතිත කරොත් මෙහි හදාගත්ත මේසය මහා භූත මතට පතිත කළොත් දැන් මොකද වෙන්නේ? අපි අපි හිතනවා මහා භූත ඇති තැනක මේසේ තියෙනවා කියලා මහා භූත පැත්තේ මේසේ දකින්න පුළුවන් වෙනවා. පංච උපාදානස්කන්ධ ලක්ෂණය මෙහෙම හට ගන්නවා හැබැයි එළියේ තියෙනවා කියලා හිතනවා. හිතනවා. දැන් ධාතුව වෙනස් වෙනකොට අනාත්ම ධාතුව වෙනස් වෙනකොට අපිට පේන්නේ මොකක් වෙනස් වෙනවා වගේද? මේසෙ වෙනස් වෙනවා වගේ. ධාතුව වෙනස් වෙනකොට අපි මෙහි ඇති කරගත්ත මේසෙ අපි දැක්කේ ධාතුවේ මේ ලක්ෂණය. දැන් මේසෙ වෙනස් වෙනකොට අපිට පේන්නේ ධාතුව වෙනස් වෙනකොට මේසෙ වෙනස් වෙනවා වගේ. එතකොට මේ මේසෙ වෙනස් වීම ඇත්තටම මේසෙ වෙනස් වුණාද මේසෙ වෙනස් වුණා කියලා හිතාගත්තද? මේසේ වෙනස් වුණා කියලා තමන් රැස් කරගත්ත හිතාගත්ත එච්චරයි වෙනස. දැන් මේසේ වෙනස් වුණා කියලා හිතාගත්ත නිසා හිතාගත්ත එක නිසා අපිට දුක් විඳින්න බෑද මේසට ඇවිල්ලා? තිබුණ මේසට ඇලුනා නම් ඇවිල්ලා හිටියා නම් අපිට දැන් තිබුණ මේසේ එළියෙන් දැකලා ධාතු වෙනස් වෙනකොට මේස නැතිවීම දුක විඳින්න නැද්ද? මේස වෙනස් වීම දුක අපි විඳිනවා. ඇත්තටම ධාතුව වෙනස් වුණ නිසාද දුක් විඳින්නේ මේස වෙනස් වුණ නිසාද? මේක වෙනස් වෙන නිසා දුක් විඳින්නේ. මේක වෙනස් වෙන නිසා දුක් විඳනනම් මේක ඇති කරගත්තේ මෙහෙනම් දැන් අපේ හිත වෙනස් වෙන නිසා නෙමෙයි දුක් විඳින්නේ. හිත වෙනස් වෙන තැනකයි අපි දුක් විඳින්නේ. ඒකයි ජරා මරණ දුක තමන් තුළම හදාගෙන තමන්ම විඳින්නේ. අපි ලෝකෙ තුල කතා කරාට අම්මා තාත්තා මැරුණ නිසායි දුක ආවේ දුව පුතා මැරුණ නිසායි දුක ආවේ කියලා. ඇත්තම යථාර්ථයේ ජරා මරණ දුක හදාගත්තේ තමන්ගේ පැත්තෙන්. ජරා මරණ දුක හදාගත්තේ තමන්ගේ පැත්තෙන්. මොකද ඇති බවට හිතුවේ නැති තැනක තමන්ගේ පැත්තෙන්. ඇති බවට හැදුවේ හැම වෙලාවකදීම තමන්ගේ මනස ස්වභාවය. මේසේ ඇති කලේ හැම වෙලාවකදීම තමන්ගේ මනස තුල. මේසෙන් තොරව මනසක් දකින්න එපා පුද්ගල භාවයක් පුද්ගල භාවයෙන් තොරව මේසයන් දකින්න එපා. හැම වෙලාවකදීම පුද්ගල භාවයේ මේසයයි මේසය පුද්ගල භාවයයි. හැම වෙලාවකදීම මානසික ලක්ෂණය නෙමෙයිද මේස කියන එක. මනසෙන් ඉනලා දුන්න දේ නෙමෙයිද මේස. එහෙනම් දැන් මේ පුද්ගලයා නෙමෙයිද මේ මනස ලක්ෂණය නෙමෙයිද මේ මේස කියන්නේ. එතකොට අපිට පේන්නේ හිතේ හදාගත්ත මේසෙ පේන්නේ ඒක ධාතු පැත්තට යොමු කරන එක නැති වෙනවා මොකද්ද මෙහි ඉන්නවා මම මම දකින්න එළිය මේසේ. දැන් පුද්ගල භාවය හැම වෙලාවකදීම ස්ථාපනය වෙලා තියෙනවා. පුද්ගල භාවයේ ස්ථාපනය වුණේ හැම වෙලාවකදීම තමන්ගේ මනසේ ඇති වෙන ධර්මතා ටික නොදන්නා කම නිසා. ඒකේ එළිය ඇති කියලා හිතන කම නිසා. ඒ හිත තුලයි පුද්ගල භාවය ඇති වෙන්නේ. ඒ පුද්ගල භාවය ඇති කරගත්ත හිතත් ඉතුරු නැතුවම නැති වෙනවා. ඊට පස්සේ වෙන ආයතනයක් උපදිනවා. වෙන ආයතනයක් උපදිනකොට අපි හිතනවා ඒකත් ඇත්ත හැටියට ගන්නවා දැන් ඒක ඇති කරගන්න අපිට බාහිර රූප එකට නොගැ ගැට ගැහුවේ නැති වුණා. දැන් මේ පැත්තේ ධර්මතාවය ගැට ගන්න තියෙනවා. මොකද ඒ මමම තමයි සද්දය. රූපේ නොගැලපෙන්න පුළුවන්. අර ඒ ඔරලෝසු කියන ඔරලෝසු ඇති බවට හම්බෙන්න පුළුවන්. ඔරලෝසු ඇති බවට හම්බෙලා දැන් ඒක මතයි මම ඒකේ ඔරලෝසුව තියනවා කියන තැන ඇති කරගත්තේ මොකද්ද? මෙහි උත්කල භාවය ඔරලෝසුව තමන් කරගත්තා. තමන්ගේ මානසික ස්වභාවය දැක්කේ නැහැ ඔරලෝ. තමන්ගේ මානසික මේ ඔරලෝසුවේ පැද්දුවේ කියන එක පේනුනේ නැහැ. ඒක නිසා ඔරලෝසුව ඇත්ත වුණා. ඔරලෝසුව ඇත්ත වුණ නිසා තමන් ඇත්ත වුණා. තමන් ඇත්ත වීම නිසා මොකද වුනේ? පොරලෝසු ඇති බවට හම්බෙන භූමිය විඳින්න පුළුවන් විදිහට ආපෝ ආයතන ටික හැදුනා. ආපෝ ආයතන ටික හැදිලා ඊළඟට කනට සත්‍යයක් ඇහෙනවා. දැන් ඒකට කිසිම සම්බන්ධයක් නැති වෙන සත්‍යයක් ඇහෙනවා. දැන් වෙන සත්‍යයක් ඇහෙනකොට ඒකේ ලක්ෂණයක් තියෙනවා මොකද්ද? පොරලෝසු මේකට ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි Taman ගැලපිලා පොරොන්දුම දැකපු මට තමයි සත්‍යත් ඇන්නේ. Taman වැස්සෙලා කියනවා මනස තුල ධර්මායතනෙ තුල Taman Tamanට Taman වැස්සෙලා. පොරොන්දුම විදපු මට සත්‍යයක් අහන්න පුළුවන්කම තියෙනවා. දැන් පොරොන්දුම දැකපු මම තමයි සත්‍යයන්නේ. දැන් අපිට එක දිගට ඊයේ පෙරේද ඉඳලා අවුරුදු ගාණක් ඉඳලා ජීවත් වුණ මම ඉන්නවා මෙතන. අවුරුදු ගාණක් ඉඳලා ජීවත් වුණ තමන් සිහිපත් කරන්න පුළුවන් අතීතයේ. දැන් අවුරුදු ගාණක තමන් හිටියේ කොහෙද? ඉන්නේ කොහෙද? මනෝමය ලක්ෂණයක් තුලයි අවුරුදු ගානක Taman ගෙනල්ලා දෙන්නේ. ඇත්තම කතාව මේ වර්තමාන මොහොතේ ඇතිවෙන හිත නෙමෙයිද Taman. ඒ හිත ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා නම් Taman ඉතුරු නැතුව නිරුද්ධ වෙලා නෙමෙයිද? මේ මොහොතේ Taman ඉතුරු නැතුව Taman ඇති වෙලා Taman නිරුද්ධ වෙනවා. ඒකයි මේක සත්පුද්ගල වශයෙන් පැවැත්මක් වෙන්නේ නැහැ. ආත්ම භාව වශයෙන් යන දෙයක් නැහැ. ඒ ඒ තැන ඉපිට නිරුද්ධ වෙන ධර්මතාවයක් හේතු ටික ඇති වෙනකොට ඇති වෙලා හේතු බිඳීමෙන් නැති වෙලා යන ධර්මතාවයක් අන්න ඒක නිසා මේකට කියනවා අනාත්ම කියලා සත්‍ය පුද්ගල භාවයේ නැහැ කියන්නේ ගියෙත් නැහැ කියනවා කියන්නේ ගියෙත් නැහැ ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන්නේ ගියෙත් නැහැ හේතු පරිච්ඡ සම්භූතං හේතු බංගා නිරුද්ධති එතකොට අපිට ගෙනල්ලා දෙන්න ඕනේ හැම වෙලාවකදීම අන්න ඔය දර්ශනය දැන් රූපය නොදන්නා කම නිසා පිළිසිඳ නොදන්නා කම නිසා මේසේ ඇති බවට හම් වෙනකොට ලෝකෙට මේසෙත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන් ජරා මරණ දුක තියෙනවා. හැබැයි තියෙන්නේ ඒ මේසේ ඇති කරගත්ත එකේ ජරා මරණ දුක විතරක් නෙමෙයි. මේසේ තියෙනවා කියන මට්ටමේ හදාගත්ත සතර මහා ධාතුවේ දේවල් කාරණා තියෙනවා කියන මට්ටමේ හදාගත්ත අතීත යම්තා කර්ම තියෙනවා නම් ඒ කර්ම වලටත් හිමිකාරයක් වෙලා තියෙනවා. අන්න ඒකයි ප්‍රශ්නය. දැන් වර්තමානයේ හම්බෙන්නේ මේක විතරයි. මේ තෙරිය තියෙනවා කියන බව තුල අපි රැස් කරගෙන තියෙන මොකද්ද කාම භවය. එළියේ සතර මහා ධාතුවේ දේවල් කාරණා තියෙනවා. විඳින්න ගෙවල් දොරවල් යාන වාහන තියෙනවා තියෙන බව මේ අපි රැස් කරගන්නේ. තියෙන බව තුල රැස් කරගෙන තියෙන්නේ මොනවද? අතීත යම්තා අවිද්‍යා කර්ම ටිකක් තියෙනවා නම් ඒ කර්ම ටික රැස් කරලා තියෙන්නේ. කම්ම ක්‍රියා කියලා කියන්නේ කර්මක්ෂය කිරීමක් තියෙන්නේ මෙතන. අපිට අද වර්තමානයේ භව නිරෝධයක් කරන්න පුළුවන් නම් භවය නිරුද්ධ වෙනවා නම් නිරුද්ධ වෙන භවය තුල අද සිත් වෙන්නේ. අතීතයේ ඉඳලා කරපු කර්ම ටික නිරුද්ධයි. අනාගතයේ කර්ම කරන්න දෙයක් අල්ලගන්න බෑ. හේතුවක් නැහැ ප්‍රතිසන්දි විපාකයක් හදන්න හේතුවක් නැහැ හේතු නිරුද්ධයි හැම වෙලාවකදීම ප්‍රතිසන්දි විපාකයක් හදන්නේ හැම වෙලාවකම දෙයක් ඇති බවට හම්බෙන දේවල් නාම ධර්මතා ටිකක් නම් ඇති බවට හම්බෙන්නේ නාම ධර්මතා ටික ඇති බවට හම්බෙන එක මත ඊළඟ භවයේ සකස් කරලා දෙනවා ඒ ඇති දේ විඳින්න පුළුවන් සතර මහා ධාතුවේ නම් දේවල් තියෙන සතර මහා ධාතු විඳින්න පුළුවන් විදිහට හතර දෙනවා ඒකයි මේක දෙවියෙක් දෙවිලන්නාසේ කරනව නෙමෙයි. තමන්ම හදා ගන්නවා කියලා කියන්නේ. තමන්ගේ ගතිය තීරණය කරන්නේ දෙවියෙක් හෝ බ්‍රහ්මෙක් නෙමෙයි තමන්මයි. තමන් ඉන්නේ මොන මට්ටමේද තමන් රැස් කරගන්නේ හදාගන්නේ මොන මට්ටමේද ඒ මට්ටමෙන් හදලා දෙනවා තමන්ට. ඒ මට්ටමෙන් හදලා දෙනකොට හැම වෙලාවකදීම ඒ මට්ටමින් නිදින්න පුළුවන්කම තියෙනවා තමයි. කාම භවයේ දැන් ඇති බවට සතර මහා ධාතුවේ දේවල් කාරණා ඇති බවට නම් ගෙනල්ලා දෙන්නේ සතර මහා ධාතුවේ දේවල් තියෙන දේවල් කාරණා විඳින්න පුළුවන් අතීත යම්තා කර්ම තියෙනවා නම් ඒ ටිකත් අපි පස්සෙන් එනවා ඒ ටික නතර කරන්න යම් වෙලාවක එක තැනකින් හරි මිදුනොත් මේකෙන් අතීතේ ඉඳලා ඒ රූපය ඇති බවට සිද්ධ කර ගැනීම තුළ යම්තා කර්මයක් සිද්ධ කරලා තියෙනවා නම් ඒකම ඔක්කොම අහෝසිකම වෙනවා ඒකයි අමුනිවාචරුන් වහන්සේට කොච්චර මේ මත්තමේ අකුසල් කරලා තිබුණත් ඔක්කොම අහෝසිකමයි ප්‍රතිසන්දියක් නෑ. ඇයි එදා මරපු මිනිස්සුන්ගෙන් තමයි අද වෙන්නේ. එදා මරපු යම්තාක් මිනිස්සු ගන්නවා මේ මිනිස්යන්ගෙන් අද වෙනවා. ඇති බවට හතර මහා ධාතුවේ හම්බෙන්නේ නෑ මිනිස්සේ. අතීතයක් හම්බෙන්නේ නැහැ අනාගතයක් හම්බෙන්නේ නැහැ වර්තමාන රූපෙන් මිදිලා දැන් අතීත කර්මෙන් මිදිලා අනාගතයේ කර්ම සිද්ධ කරන්නේ නැහැ නුවණකින් ජීවත් වෙනවා ප්‍රඥාවකින් ජීවත් වෙනවා. අන්න ඒ මට්ටමටපත් වෙලා. එතකොට කියනවා කර්මක්ෂය කිරීමෙන් ජාතික්ෂය කිරීමටපත් වෙනවා. හැම වෙලාවකදීම වර්තමාන කර්මයේ බවටපත් වෙන්නේ පුද්ගල භාවය ඇති කරගන්න කර්මය. ඒ කර්මයේ මතයි අනිත් ඔක්කොම නියෝජනය වෙන්නේ. අපිට අස්පව දස කුසල් මේ දුසී තුරාචාර කරපු කර්මත් දස කුසල ධර්මයන්. හැම දෙයක්ම නියෝජනය වෙන්නේ වර්තමානයේ මේ මොහොතේ රැස් කරගන්න සංඛාරයට නැත්නම් කර්මයට අනුව. චේතනාහ වික්‍රේ කම්මං වදාමි කියලා කිව්වේ චේතනාව කර්මයයි කියලා කිව්වේ හැම වෙලාවකදීම මේ කුසල් සිත විතරක් කුසලයේ නිසා නෙමෙයි. මේ කුසල් සිත පදනම් වෙලා තියෙන්නේ මොකද්ද? ආශ්‍රවේ මතයි. මොන ආශ්‍රව ටික මතද? කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව ටික මත, ditthාශ්‍රව මත. මේ ආශ්‍රව ටික මත තමයි කුසලයේ පදනම් වෙලා තියෙන්නේ. මොකක්ද ආශ්‍රවය? මේසෙ විඳින්න පුළුවන්. සතර මහා ධාතුවේ මේසෙ විඳින්න පුළුවන්. මේසෙ මොකද්ද? මේසෙ තුල කැමති වෙන්නේ තමන්ට කාමාශ්‍රවයේ තුල තියෙනවා. මේසෙ ඇති බවට සතර මහා ධාතුව මේසෙ විදිහට හඳුනව වඤ්ඤනා කරනවා. මොකද දිත්තාසරේ ඊයේ ඉඳලා තිබුණ මේසය හම්බෙනවා අපිට දිත්තාසරේ නිත්‍ය වූ මේසයක් හම්බෙනවා ඊයේ ඉඳලා තිබුණ මේසෙ එතිනම් දැකපු දවසේ ඉඳලා මේ මේසෙ තියෙනවා ඒ විතරක් නෙමෙයි දැකපු දවසේ ඉඳලා දකින්න හිටපු තමම ඉන්නව නැතිනම් අවිද්‍යාසරයක් තියෙනවා නොදන්නාකම දැන් මේ කාමාසව භවසව දිත්තාසව අවිද්‍යාසව කියන ආශ්‍රව ධර්මතා හතර නියෝජනයේ තමයි යම් හදලා තියෙන්නේ අපිට. මේකේ හදාගත්ත එකෙන් කරලා තියෙන්නේ මොකද්ද? මේකේ පූජා කරන්නත් පුළුවන්, මේකේ කඩට දාන්නත් පුළුවන් කරලා. කුසලයේ අකුසලයේ දෙක තීරණය කරනවා. දැන් අපිට අද දවසේදී මේකෙන් මිදෙන්න කිව්වා. අකුසල නොකරන ගමන් මේකෙන් මිදෙන්න වෙනවා. මේකෙන් මිදෙන්න නම් අපිට සිද්ධ වෙනවා මේසය ඇතිතන සතර මහා ධාතුවේ මේසෙ දකින්න බව නැති කරගන්න. සතර මහා ධාතුවේ මේසෙ ඇති කරගත් බව නැති කරන්න යනකොට අපිට හැම වෙලාවකදීම සිද්ධ වෙනවා මේ යථාර්ථය දකින්න. මේ යථාර්ථය දකිනවා කියන තැනදී ගොඩක් වෙලාවට අපි හදාගන්න දෙයක් තමයි අත්තනාව අනත්තානං සංජානාමේති. දැන් සූත්‍රයේ ගිය ලොකෝ. අනත්තනාව අත්තානං සංජානාමේති. අපි මේ චතුරාර්ය සත්‍යෙක මේ විස්තර කරන්නේ අත්තනාව අනත්තානං සංජානාමේති. සූත්‍රේ වචනයක් කියනකොට තමයි සූත්‍රේ මතක් වෙන්නේ. ආත්මයෙන් අනාත්මය හඳුනනවා කියන තැන ඉතුරු කරනවා අපිට. විදර්ශනා කරන්න යනකොට ආත්මයෙන් අනාත්මය හඳුනනවා කියන තැන ඉතුරු කරන්න යනවා. ඒ කියන්නේ ඒකෙන් තියෙන හැම වෙලාවකදීම ඒකේ ලක්ෂණය තමයි විදර්ශනාව තව එකක් වෙලා දකින්න තව කෙනෙක් වෙලා. කරන්න ඉඳලා විදර්ශනා කරලා. කරන්න ඉඳලා විදර්ශනා කරලා. හැම වෙලාවකදීම විදර්ශනා කරනකොට හොඳට දකින්න මේක මොන සියුම් කාරණයක්. විදර්ශනාව කරනකොට විදර්ශනාව හැම වෙලාවකදීම හම්බෙන්න ඕනේ තමන් කියන තැනින්. තමන් කියන තැනින් කියලා කිව්වේ අපිට හැම වෙලාවකදීම මේ මොහොතේ විදර්ශනාව වඩන්න ඉතුරු වෙන්නේ නැති වෙන්න මේ මෙනෙහි රූපයේ ඇති බවට තමන් හම්බෙන තැනින් ඕන විදර්ශනාව හම්බෙන්න හසු වෙන්න. බලන්න ඉතුරු වෙන්න බෑ. බලන්න ඉතුරු වෙනව හැම වෙලාවකදීම රූපේ විදර්ශනා කරන්න යනකොට, ශබ්දේ විදර්ශනා කරන්න යනකොට, ගන්ධේ විදර්ශනා කරන්න යනකොට වෙනම රවුමක් හිතාගෙන එනකොට දේවල් කාරණා විදිහට හිතාගෙන එනකොට මේ දේවල් කාරණා මෙනෙහි කරන්න ඉතුරු වෙනවා. ඒක නිසා නුවණක් විදිහට වඩන්න පුරුදු වෙන්න. නුවණක් ඇති කරගන්න වචන ටිකකින් විතරක් නෙමෙයි. ඇහැට රූපේ ගැටෙන තැනක කෙලින්ම නුවණ පිහිටවන්න. මම දන්නේ ඒක වචන විදිහට පරිවර්තනය කරන්න මට තේරෙන්නේ නැහැ ඇත්තටම. වඩා වෙලාවකදීම නුවණක් විදිහට පිළිටවන්න එතන ඇහැට රූපය පෙනෙන තැනක මොකද කියන්නේ වෙන්නේ හැම වෙලාවෙම එකම වචන ඇහැට රූපය පෙනෙන තැනක තියෙන අනාත්ම දර්ශනයේ ඒ තුල පුද්ගල භාවයේ Taman දකින්න ඉතුරු කරන්න එපා. ඒ කියන්නේ ඇහැට රූපෙ පෙනෙන තැන ඒ ඇහැට පෙනෙන රූපෙ පෙනෙන බවමයි Taman කියන බව දකින්න. ඇහැට රූපේ පෙනෙන බවමයි Taman ඇති කරගෙන තියෙන කියන එක ඒ තුලම දකින්න. කනට ශබ්දේ ඇහෙන බවමයි Taman කියන බව දකින්න. නාසයට ගන්ධය දැනෙන බවමයි Taman කියන එක දකින්න. ඒ ඒ මොහොතේ Taman ඉපදිලා තියෙන කියන තැනින් අනාත්ම දර්ශනය අල්ලන්න. අල්ලන්න හදන්නේ එපා රූපේ පෙනුන තැන ගැන විදර්ශනා කරන්න වෙනම. ඇහැට රූපයක් පෙනෙන තැනක දේවල් කාරණාවසු වටේ ගිහිල්ලා විදර්ශනා කරගෙන එනකොට හැම වෙලාවකදීම බලන්න හම්බෙලා තියෙනවා. කෙටියෙන්ම අපිට විදර්ශනාව විදිහට මේ ලොකු භූමියක් ගැන කතා කරන්නේ මේ ස්කන්ධයන්ගේ උඩේ වැය කියලා දේවල් කතා කරන්නේ උගන්වන්නේ නැතිනම් අරිය ධම්මස්සේ කෝවිදෝ කියලා කියන්නේ හැම වෙලාවකදීම මේ ධර්මතා ඉගෙන ගැනීම තුළ නුවණක් ඇති වෙන්න ඕනේ. ඒ නුවණ තමයි විදර්ශනා විදිහට භාවිත කරන්න ඕනේ. භාවිත කරනවා කියන එකයි භාවිත කරන දේ භාවිත කරන දේ වඩනවා වෙනම භාවනා කරනවා කියන එකේ පොඩි වෙනසක් තියෙනවා. මට හිතෙන විදිහට ගොඩක් වෙලාවට ඒක මගේ මතයක්. භාවිත කරන දේ භාවනා කරන දේ පොඩි වෙනසක් තියෙනවා. ලෝකුත්තරස්ස කම්මස්ස කතත්තා භාවිතත්තා ලෝකෝත්තර කර්මයේ කළ බැවින් ඇදූ බැවින් භාවිත කළ බැවින් භාවිත කරන්නේ තියෙන දේ භාවනා කරන්නේ නැති දේ මෛත්‍රී භාවනාව කරනවා ඇයි මෛත්‍රී සමාධියේ උපදව ගන්න තියෙනවා නම් වඩන්න දෙයක් නැහැ මෛත්‍රී සමාධිය උපදවනවා. හසින භාවනාව කරනවා. උපචාර අර්ථන උපදව ගන්න. මෛත්‍රී භාවනාව කරන උපචාර අර්ථන සමාධිය උපදව ගන්න. ඇයි දැන් නැති නිසා. ලෝකෝත්තර කර්මයේ භාවිතත්ත භාවිත කරනවා. ප්‍රයෝජනෙට ගන්න වෙන්නේ තමන් ළඟ තියෙන දේ නෙමෙයිද? ප්‍රයෝජනෙට ගන්න වෙන්නේ තමන් ළඟ තියෙන දේ. උපය ගන්න වෙන්නේ තමන් ළඟ නැති දේ. භාවනාවෙන් කරන්නේ උපය ගැනීමක් භාවිතයෙන් කරන්නේ කියන දේ ප්‍රයෝජන ගැනීම. ලෝකුත්තරස කම්මස්ස කතත්තා භාවිතත්තා කියනකොට ඕගොල්ලන්ට ඕගොල්ලෝ ළඟ හදාගත්ත නුවණක් තියෙන්න වෙනවා. ඇති කරගත්ත නුවණක් තියෙන්න වෙනවා. අන්න ඒ නුවණ ඇති කරන්නයි කල්යාණ මිත්‍ර සේවනයේ සද්ධර්ම ශ්‍රවණය කියන ටික තියෙනවා. ඒ ටික තුල ඕගොල්ලන්ට හොඳට ප්‍රත්‍යක්ෂ කරගන්න වෙනවා කොටින්ම නිවන් දකින්න වෙනවා ඒ ටික තුල. නිවන කියන එක දකින්න වෙනවා කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණය තුළයි. ඒ දැකපු නිවන ඕනේ සාක්ෂාත් කරගන්න ඉස්සරහට යන්න. අන්න ඒ නිවන දකින්නවා කියන තැන තමයි ඕගොල්ලොන්ට කතා කරන්න වෙන්නේ හැම වෙලාවකදීම. ඇහෙන් තොරව තමන්ව දකින්න එපා ඒ මොහොතේදී මේ වර්තමානයේ තුල හිත රඳවන්න කියන එකයි. අපි විදර්ශනාවට අතීතයේ හරහරවම ගිහිල්ලා එනකොට අපි ගොඩක් ප්‍රමාදයි. අපි නුවණ ගන්න වෙනවා. මම මේක එපා කියන්නේ නැහැ. මොකද කෙනෙකුට පටන් ගන්න තැනක් තියෙන්න වෙනවා. ඉතින්ම ඒ කියන්නේ කෙනෙකුට එක පාරම මෙතන හිත තියන්න අමාරු වෙයි. නමුත් හිත ගන්න ඕනේ තැන මෙතනයි. හැම වෙලාවකදීම ඇහැට රූපේ පෙනෙන තැනට හිත තියන්න වෙනවා. කනට සද්දේ ඇහෙන තැනට හිත තියන්න වෙනවා. දෙවෙනි පාර මතක් කරන්න වෙයි දෙවෙනි පාර මෙනෙහි කරන්න වෙයි හැබැයි එයාට ඇහෙන්තොර තමන් හම්බෙලා නැහැ කයින් ශබ්දෙන් තොර තමන් හම්බෙලා නැහැ. ආයතනයන්ගෙන් තොරව තමන් හම්බෙලා නැහැ. හැම වෙලාවකදීම තමන් ඒ ඒ තැන Nirodhe පිරිසිදු දකින්න බවකට යන්න වෙනවා. එතකොට ඒ ඒ තැන Nirodhe පිරිසිදු දකින්න මේ නුවණ ඇති කරගන්න තමයි මේ ලොකු දර්ශනයක් අපි කතා කරන්නේ. ඒ ඒ තැන අනිත්‍ය වෙලා යන ඥාන දර්ශනය ඉස්සෙල්ලා ඇති කරගන්න. ඒ නුවණ ඇති වුණාට පස්සේ ඇති කරගත්ත නුවණ තමයි භාවිත කරන්න වෙන්නේ. ඇති කරගත්ත නුවණ තමයි මේ වඩන්න වෙන්නේ. ඒක නිසා ඇති කරගත්ත නුවණ වඩන්න ඕනේ ඊට පස්සේ. ඒක නිසා දැන් අපිට හොඳට හිත තියන්න මේ කාරණාවට මොකක්ද මේ ආයතන ධර්මතාවය කියලා කියන්නේ. ආයතන ටික කියලා කියන්නේ මොකක්ද? එහෙම නැතිනම් මේ රූපයේ අනිත්‍යයි කියන්නේ මොන හේතුව නිසාද? අනිත්‍ය කියලා කියනකොට ඕගොල්ලන්ට අනිත්‍යයට මේ සිහස නොවි තියෙන්න ඕනේ. අනිත්‍යයට මේ සිහස නොවි තියෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ කොයි වෙලාවකවත් දිවත් මේසේ අනිත්‍යයි කියන්නේ ගියේ නෑ නැතිනම් මහණෙනි ගත අනිත්‍යයි කියන්නේ ගියේ නෑ. වැව අනිත්‍යයි කියන්නේ ගියේ නෑ. ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි. හැමතැනකම බලන්න ඇස අනිත්‍යයි රූපය අනිත්‍යයි. මොකද ඇහැ රූප කියන තැන ගස්කල් ගෙවල් දොරවල් නැහැ. ඇහැ රූප ළඟ ගස්කල් ගෙවල් දොරවල් නැහැ. මොකද ගස්කල් ගෙවල් දොරවල් ඔක්කොම තියෙන්නේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියන එක තුල. හැම වෙලාවකදීම ඇහැ රූප කියන තැන තියෙන්නේ කෙලින්ම ඒක පුද්ගල භාවයේ කියන තැන. අත්පහම පරියාපන්නෝ ඒ පුද්ගල භාවයේ එතන නියෝජනය වෙලා ඒක එතනම ඉතුරු නැතුව නිරුද්ධයි. ඒ නිරුද්ධ වෙච්ච ධර්මතාවය අරඹයාම ඇති කරගන්නවා විඤ්ඤාතේ විඤ්ඤාතමත් නම් දැනගත්ත දේ දැනගත්ත තැනින් ඉවරයි. දැන් දිත්තේ දිත්තමත් නම් විඤ්ඤාතේ විඤ්ඤාතමත් නම් කියන තැන හැම වෙලාවකදීම ආත්ම භාවයේ ඉපිද නිරුද්ධ වෙලා මිසක වෙන කාරණාවක් සිද්ධ වෙලා ඔය දෙකම එකතු කරගත්ත අපිට දැකපු දේ විඳින්න ඉන්නවා. ඒක නිසා අපිට දකින්න දේ කෙලින්ම මේසේ දකින්න පුළුවන්කම තියෙනවා. මේසේ දකින්න බව ඇත්තටම අවිද්‍යාව සම්පස්සේ නිසා ගෙනල්ලා දෙන දෙයක්. මොකද මේසේ දකින්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. මේසේ දකින්න දේ ඉක්මනටම මනෝ විඥානය තුල හදලා දෙන්න. මේක ඒ තරම් වේගවත්. අපි හිතුවට මේසෙමයි පේන්නේ කියලා පෙනෙන දේ මේසේ තිබෙන්නේ නැහැ කවදාවත්. කාටවත් පුළුවන් කමක් තිබෙන්නේ නැහැ මේසේ දකින්න. ඒ මේසය කියන එක හැම වෙලාවකදීම අවිද්‍යාව සම්පස්සේ තුල අපි විසින්ම හදාගත්ත තමා තුල උපදවගත්ත ධර්මතාවයක්. හැබැයි ඒකට තමා තුල උපදවගත්ත ධර්මයක් කියනකොට තමන්ගෙන්තරෝ මේස දකින්න එපා මේස කියන බලින්තරෝ තමන් දකින්න එපා. ලෝකයේ මේ පැත්ත බලලා අපි 1000ක් දේවල් දිහා බලලා 1000ක් ඇති වෙන තියෙනවා නම් තමන් 1000කට වැඩි ඉපිද නිරුත් වෙනවා. 1000ක් නෙවෙයි 2000කට 3000කට වැඩි ඇහැ රූප ඇති තැනක සමන් උපදින සමන් නිරුත් වෙලා හිත ඇති තැන ඇති වෙන නිරුත් වෙලා දැන් ඒ ඒ තැන දෙයක් ගැන කතා කරනකොට දුව පුතා කියලා කතා කරනකොට හොඳට දකින්න තමන්ගේම මනසේ අත්දැකීමට තමන් කතා කරනවා දුවයි කියලා තමන්ගේම මනසට තමන් කතා කරනවා හිතේ කියලා තමන්ගේ දුවට පුතාට ආදරය කරනවා අතීතේ ඉඳලා හිතපු හිතපු දුවට පුතාට තමන් ආදරේ කොහෙටද අපි ආදරේ කරලා තියෙන්නේ? අතීතේ ඉඳලා හිතපු දුව පුතා ගෙනල්ලා දුන්නේ තමන්ගේ මනසෙන් නම් දැන් ආදරය කරලා තියෙන තමන්ගේ මනසට නෙමෙයිද? තමන් ආදරය කරලා තියෙන තමන්ගේ මනසට. ආදරය කරපු මනස වෙනස් වෙනකොට ඒකයි දුක එන්නේ. අපි කියනවා රූප වෙනස් වෙනකොට දුක ආවා කියලා. නමුත් රූපෙ නෙමෙයි වෙනස් වුනේ මෙහෙදී වෙනස් වෙනකොටයි දුක ආවේ. ධාතුව වෙනස් වෙනකොට අපිට දුක ආවේ ධාතු වෙනස් වෙනකොට නම් දුක එන්නේ අපිට එහි ධාතු වෙනස් වෙන්නේ මොන හේතුවක් නිසාද? ඒ හේතුව නිසා මේ දුක එන්නේ. දුකුතා වැටිලා තුවාල වෙලා නම් දුක එන්නේ එතන. ඒ දුක මෙතෙන්ට දැනෙන්නේ මෙතන කායික දුක දැනෙනවද? තුවාල වෙලා කය විදීමෙන් ඇති වෙන වේදනාව දැනෙනවද? දුකුතා වැටිලා දුක් වෙනවද? නෑ. අපිට දැනෙන්නේ මානසික දෝමනස්යයි. මානසික දෝමනස්ය. ඇයි දුකසා හදාගත්තේ? තමන්ගේ මනසේ හැකියාව දුකසා කියලා හදාගත්තේ. අපි ඉඳලා ඉඳපු දුකසා වැටිලා තුවාල වෙලා දුක් විඳින බව තමන්ගේ මනස තුළම හදාගෙන දුක් විඳිනවා. තමන් තමන් තුළම හදාගෙන දුක් විඳින බව දැක්කම අන්න ඒ කෙනා කවදාවත් එහෙ රූපෙ විඳින විඳිනවා කියන බව තුළ රැවටිලා එහෙට වැටිලා දුක් විඳින්න යන්නේ නැහැ. එයා මේ පැත්ත දිහා බලාගෙන උපේක්ෂා සාගත වෙනවා. මේ පැත්ත බලාගෙන උපේක්ෂා සහගත වෙනවා. එයාට හරියට ඒක පේනවා ලෝකයාගේ තියෙන බාල බව. ලෝකයාගේ තියෙන බාල ලක්ෂණය. මොකද්ද බාල ලක්ෂණය? එහි ඇති බවට මෙහිම ඇති කරගන්න ටික මෙහි නොදක එහි තියෙන බවටම හදාගෙන දුක් විඳිනවා හරියට ඒකම තමයි බාල ලක්ෂණය. හැම වෙලාවකදීම බාලයේ හැමතෙම මතක් කරන දෙයක් පොඩි ළමයි චරිතයක් අරගෙන චරිතය ඇත්ත කරගෙන රඟපානවා වගේ අපි ඒ වෙලාවට දුව පුතා කියන බව අපේ මනසේ හැකියාව අපිම දන්නේ නැතුව දුව පුතා විඳිනවා අපි එළියේ ඉන්න දුව පුතා විඳිනවා අපි දකින්නේ අපි මේ චරිත නිරූපණයක් කරේ කියලා අපි බාල බවක් බාල මානසික මට්ටමක් ඒක නිසා බුදුරජාණන් වහන්සේ අපිට ඔන්නේ බාල මානසික මට්ටමින් ඉඳින්නයි කාරණාව පෙන්වන්නේ. ඉතින් ඔය ටික ඔක්කොම දුක්ඛ සත්‍යයට අදාළව කාරණා ටික. දැන් කියවනේ චතුරාර්ය සත්‍ය කියන්නේ ලොකු මිදුලක් කියලා. දැන් ලොකු මිදුලේ කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. ඕන දෙයක් ගැන කතා කරන්න පුළුවන්. මේ කතා කරේ දුක්ඛ සත්‍යයට අදාළ කාරණා ටික අපිට දුක ඇති වුණේ කොහොමද කියන එක. අපි ඊළඟ දවසේ කතා කරමු පොඩි රූප සටහනක් තියෙනවා ඒ රූප සටහන ආශ්‍රයෙන් කොහොමද අපිට දුක ආවේ කියලා මම චිත්‍රාන්දිනේ කරන්න දැක්ෂේ නැහැ නමුත් හිතේ ඇඳුම් පොඩි ඉරිකෑලි ටිකක් තියෙනවා අපි ගහලා පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහවත් වෙමු මම හිතනවා යමක් තේරුම් ගන්න පුළුවන් වෙයි ඒකෙන් කියලා ඉස්සරහට හොඳයි කාල වෙලා ඉවරයි බලමුකෝ අපි ඒක උනක් හරි කරන්නේ. හොඳයි හැමදෙනාම සාකච්ඡා කරනවා. කල්පනා කරගන්න හැම කෙනෙක්ම සතරම ශ්‍රවණය කරගෙන යෝනිසෝමනසිකාරයන් පවත්ලා මේ විදිහට වටිනා කියන කුසල ධර්ම රාශියක් සිද්ධ කරගත්තා. මේ සිද්ධ කරගත්ත සීල කුසල ධර්මයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. ඒ සියලු කුසල ධර්මයන් පළමුවෙන් අපිට අත්හින් ධර්මයෙන් අනුශාසනා කරන ධර්මාචාර්ය අවසරයි මා කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේ මා කඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේ රාමජී ස්වාමීන් වහන්සේ තුන් ස්වාමීන් වහන්සේලා දෙනුමට ඒ වගේම අපි හැම දිනකටම බොහොම කල්යාණ මිත්‍රයෙක් වෙන මේ පින්තුන්ට මේ ධර්ම රාජ්‍ය ලබා ගන්නට හේතුවක් වෙන අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ කියන ස්වාමීන් වහන්සේලා තුන් දිනාටම අපි මේ පින් අනුමෝදන් කරමු ස්වාමීන් වහන්සේලා තුන් දිනාගේම ජීවිතවලට මේ සියලු කුසල ශක්තිය හේතු උපනිශ්‍රේ වීමෙන් නිරුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා ස්වාමීන් වහන්සේලාට ගෝර කටක භයංකර දුක් සහිත සසරින් එතරව ලබන උතුම් නිවනින් සැනසීමටම මේ කුසලයේ හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාකච්ඡා